අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 111 වෙනි භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාවලියේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි අද අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු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 ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙන හැම වෙලාවකම උපරිම උනන්දුවක් ගන්නවා උත්සාහයක් ගන්නවා අපි මේ ගත කරන කාලය ප්‍රයෝජනවත් පිණිස නැත්තම් අර්ථ සිද්ධියක් ඇති කර ගැනීම පිණිස පාවිච්චි කරන්න. ඉතින් કોઈ ව්‍යාපෘතියෙත් හැටි ඒකයි. නමුත් මේ අපේ මේ භාවනා වැඩපිළිවෙල නැත්තම් භාවනා ප්‍රතිපදාව ලෝකේ තියෙන මේ ව්‍යාපෘති වලින් පැරණිම ව්‍යාපෘතිය ඒ වගේම ගොඩක් විස්තර කතා කරපු ව්‍යාපෘතියක් එතන ප්‍රතිපදාවක් ඉතින් මේ ප්‍රතිපදාවේදී මොකද්ද උපරිම ප්‍රයෝජනෙ කියලා කියන්නේ මොකද්ද ඒ සඳහා අපි දැක්ක යුතු අනුග්‍රහය කියන එක දන්නේ නැහැ කියන එක පටන් ගන්න එක හත් දීසි. දන්නේම නැහැ. ඇත්තට මේ භාවනා කරලා යන්න ඕන තැන දන්නේත් නැහැ. ඒ සඳහා මේ දේ කිරුවොත් හොඳයි මේ දේ කිරුවොත් නරකයි කියලා දන්නේත් නැහැ. ඒ නිසා අපිට සාස්ෘණ වාචනමක් ලෝකේ පහළ වෙනකන් බොහෝ කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සාස්ෘණ වහන්සේ ධර්ම හේති කරන දේශනා විලාසයක් තියෙනවා. ඒ විලාසෙන් තොරව කවදාකවත් මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ ධර්මය ਸਰවඥ මහන්සිය ඉදිරිපත් කරන විදිහටම අපි අනුගමනය කරන්න ඕනේ. ඒකෙන් ඊයේ සර්වඥන් වහන්සේ පහළ වෙලා දේශනා කරන ධෛර්මය හරිට අවබෝධ කර ගැනීමේදී පළවෙනිම පළවෙනිම ශිෂ්‍ය පිරිස උතයි ඒකේ දක්ෂ පිරිසට අපි සංඝ කියන නම පාවිච්චි කරනවා. ඉතින් අපිට සංඝ පිරිසක් ඉන්න ඕනේ. పూర్ව ගාමි පිරිසක් ඉන්න ඕනේ. ඒ ධර්මය දේශනා කරත් ඒක හරියට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒ ලැබෙන දේ කොහොම පාවිච්චි කරනවද ඒ පාවිච්චි කරන මොකද්ද ලැබෙන ප්‍රතිඵලය කියන එක අපිට නිකන් සද්ධා මාත්‍රයක් විතරයි මුලින් තියෙන්නේ. ඒක ආමුනික සද්ධාාවක් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද හැම කෙනෙක්ම නව ව්‍යාපෘතියකට යන්නේ හැම වෙලාවෙම සද්ධාව නිසා. ඒ සද්ධාවෙන් පටන් ගත්තට ඉස්සරහට යනකොට යනකොට ඒ සද්ධාව අමූලික සද්ධාවක ඉඳලා අපිට ඕකප්පන සද්ධාාවක් දක්වා නැත්නම් Tamanට උරගා බැලිය හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි ශ්‍රද්ධාවක් දක්වා යා හැකි එකම ප්‍රතිපදාව මේ ਸਰවචනාසේ දේශනා කර ප්‍රතිපදා විතරයි. අනික් සෑම ශාස්ත්‍රඥ වහන්සේ නමක්ම සෑම ප්‍රතිපදාවක්ම ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ශ්‍රද්ධාවෙන් ඉවර වෙනවා. එහෙම නැත්නම් අමූලික ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන අමූලික ශ්‍රද්ධාවෙන් ඉවර වෙනවා ප්‍රත්‍යක්ෂණය කරන්න හම් වෙන්නේ මේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂණය කළ හැකි එකම දේ තමයි අපේ මේ ਸਰවචනාසේ ඉදිරිපත් කරපු දේ. ඉතින් ඒකේ ප්‍රත්‍යක්ෂණය කළා කියන්නේ මොකද්ද? ඒක සාක්ෂාත් කරා කියන්නේ මොකද්ද කියන එකත් අපි දන්න මේ කාම ශේෂ්ත්‍රය තුල නැහැ. ඒ වගේම මේ ශේෂ්ත්‍රය සඳහා ගමන් කරනකොට තියෙන ප්‍රතිපදාවත් අපේ ඉතිහාස භූගෝල පොත්වල නැහැ. පන්ති කාමරවල උගන්වන්නේ නැහැ. අපේ අම්මට අප්පච්චිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ප්‍රතිපදාව දන්නෙත් නැහැ. යනතන දන්නෙත් නැහැ. නමුත් ඒ දිදී අපි අමුතරොන් නැතහැරලා, ගෙවල් දොරවල් නැතහැරලා මේ වගේ තැනකට එනවයි කියන එක හරි අගයන් ආඩම්බරයෙන් බැලුවොත් මෙතෙන්ට පැමිණීමම විශාලම ජයග්‍රහණයක්. නැත්තම් කියන්න පුළුවන් අපි මුළු ආධ්‍යාත්මික ගමනේම තියෙන වැද්දගත්ම පියවරවල් ටික අපි තියලා ඉවරයි. කිසිසේත්ම අපි කිසිම කෙනෙකුට නොදැවිනි නොදෙවිනි වෙන විදිහට මේ තරම් කාම ලෝකයේ මේ තරම් කෙලස් පරිත ලෝකයක ඉඳගෙන අපි ඒකේ තියෙන ආධිනම යම් ආකාරයෙන් හීනෙන් තොල ගෑසුඳක් වතින් හෝ දැනගෙන අපි ඉතින් නතර වෙලා නැහැ තෙපර බබා නැහැ අපි කියලා ගත යුතු පියවර වර්ගයක් කරන් තියෙනවා. ඒ පියවර අනුව අපිට අද ඇය 2 3 4 පරියන්ක සක්මන සඳහා වේලාව ලැබිලා තියෙනවා. අන්න ඒ ලැබිච්ච ඒ වේලාවට අපි කෙසේ පිළිපැදිය යුතුද? අපේ අනුග්‍රහය කෙසේ විය යුතුද? වඩාත්ම සැප පිනිස, රප්පාය පිනිස කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක ඒ කාර්තව්‍යට එළඹෙන යෝගාවචරයේ වගකීම නෙවෙයි, කැළම වගකීම නෙවෙයි. ඒක තන්නේ කර ਸਰුවචනාසික වගකීම. ඒ මොකද මෙතෙන්ට එන්නේ ਸਰුවචනාති ගැන විශ්වාසයෙන්. ධර්මය ගැන විශ්වාසයෙන්, සංඝයා ගැන විශ්වාසයෙන් නිසා මේ පැමිණිච්ච කෙනාට පට බේරලා මෙන්න මේකයි දැන් කලියුත්තේ කියලා කියලා දෙන එක අපි ආරම්භක සීසි වශයෙන් අපි මොනවත් නොදැන හිටියට ප්‍රශ්නයක් නැහැ. අපි නොදන්න බව දන්නවා නම් අපිට සරුවචනහන් සීජුපත් කරන්නේ තොරතුරු ටික බොහෝම සාදරයෙන් බාර ගන්න පුළුවන්. ඒකටත් අපි ශ්‍රද්ධාව කියලා කියනවා. අන්නේ අදහන සුළු ගතියෙන් ඉන්නකොට බුදුජානන් වහන්සේ අපට උගන්වනවා මේක නිකන් හිටියට දැන් අමාරු කෘත්‍ය කෙරුවට නිකන් හිටියට ඉදිරියට තල්ලු වෙන්නේ නැහැ. දැන් මේ කාම ලෝකයෙන් වෙන්ගෙන්න ඕනේ කියලා අබිනිෂ්ක්‍මණයක් කරන්න ඕනේ කියලා ආරණ්‍ය සීනාසනකට යන්න ඕනේ කියලා. භාවනා මධ්‍යස්ථානට යන්න ඕන කියලා. භාවනා කරන්න ඕන කියලා කිව්ව පළියට සිද්ධ වෙන්නේ ඒ සඳහා කළ යුතු ක්‍රියාවලියට ක්‍රියාපටිපාටිට අපි ප්‍රතිපදාව කියලා කියනවා. අනේ ප්‍රතිපදාවේදී උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එල්ලේ මේ ප්‍රතිපදාව මුලලා තියෙන අතෙන්ඩයි අන්න එතෙන්ඩ අපි යන්න හදන්නේ කියන එකත් අපිට සරුවචනන්ස්ම උගන්වනවා. ඊට පස්සේ එතෙන්ඩ යෑම සඳහා කළ යුතු අනුග්‍රහ එහෙම නැත්නම් ඒකට අපි පිටිපැතියට යවතුම් පැතු සියල්ලම සරුවචනසේ ජාතක කතා මාර්ගයේ ශ්‍රාවක චරිත මාර්ගයේ පන්සාලිස සකුජානන්සේගේ බුද්ධ කෘත්‍ය මාර්ගයේ පෙන්වනවා. ඉතින් මේ ටික දරණමයි කියන එක මේක පිටු කරගන්නවයි කියන එක මේ අඩද අඩදබර තයිත අමතරුවන් රකින්න ගිහි පෘථග්ජන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. මොකද අපි හිතන්න පුළුවන් හැම එකකින්ම හිතලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපේ ගමන ගිහිල්ලා නැහැ. ඒ නිසා සරුවචනන්ස අපට ඒසා විශාල කළ යුතු කාර්යයන් තේරුම් ගන්න මේ පොඩි දරුවෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට කරුණු පහකට ගොනු කරලා පේනවා ඇඟිලි පහ දිග ඇරියා වගේ මේ අනුග්‍රහිත පහක් අනුග්‍රහ කළ යුතු පහක් තියෙනවා මොකටද අනුප්පන්න ඒ අනුප්පන්න වූ චේතෝඵල සමාපත්තියට ළඟා වීමට නැත්නම් චේතෝඵල විමුක්තියට ලබා ගන්න නැත්නම් චේතෝඵල සමාපත්තියට විමුක්ති ඵලානි සංසිත ළඟා වීමට එනිසා බුදුජානනාංශයේ මේ අපේ ගමනේ කෙලවර පෙන්වන්නේ චේතෝපල චේතෝ සමාධි සමාපත්තියට. ඉතින් මේක අපිට තේරෙන්නේ නැහැ. මේ කොහෙද යන්න හදන කියලා තේරෙන්නේ ඒ චේතෝ ඵලය සහ ඵල සමාපත්තිය කියලා තමයි මේකට කියන්නේ. ඉතින් අපිට මේ දකට කියන්නේ නෑ හොඳයි අපි යන්න හදන්නේ චේතෝ ඵලයක් චේතෝ චිත්ත සමාධියක් ලබා ගන්නයි චේතෝ ඵල විමුක්තියක් ලබා ගන්නයි අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක සඳහා කළ යුතු ක්‍රියාකාරකම් පෙන්වනකොට කියනවා පළවෙනියෙන්ම කළ යුතු දේ තමයි යම් කිසි කෙනෙකුට මේ චේතෝපල විමුක්තියක් චේතේ විමුක්තියක් ලබා ගන්න නම් සීලේ තියෙන්න ඕනේ. සීලානුගහිතේ කියන එක සර්වඥාන්ති ඉස්සල්ලාම පෙන්වන අනුගහිතයක්. ඒ නිසා භාවනා කරන පිළිස් ලෝකයාට බැලූ බැලමට වෙනස් ඒකට සුදු අඳිනවා. පාපණයක් දානවා. හවසට කන්නේ නැහැ. මේ මේ ක්‍රියාකාරකම් වගේක් පෙන්වනවා අපි ආචාර ධර්ම බලනකොට අර සිල් අරගෙන නැහැ මෙයා සිල් අරගෙන කියන්නේ. අන්නේ කටයුත්ත කරන්නේ මේ හුදු මේ ලෝකයට පෙන්වන්න විතරක් නෙවෙයි ඒක විශාල වගවීමක් වගකීමක් තියෙනවා හිතක් පිරිසුදු වීම සඳහා. ඒ සාමාන්‍යයෙන් කියන්නේ කය වචන දෙක පිරිසුදු කරපු නැති වෙලාවක කවදාකවත් හිත පිරිසුදු කරන්න බෑ. ඒක නිසා හිත පිරිසුදු වෙන්නේ ඉස්සර වෙලාම පෙරමග ලකුණක් වශයෙන් කය වචන දෙක පිරිසුදු වෙන්න ඕනේ ඒකට අපි සීලය කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් කියනවා කය වචන දෙක හික්මීමට සීලය කියලා. ඉතින් මේ සීල අනුග්‍රහිතය සර්වචනanse පෙන්නන මේ අනුග්‍රහිතය දඩයක්වත් දඬුවමක්වත් බයක්වත් ඇති වෙන දෙයක් නෙමෙයි ඥානවන්තයෙක් විසින් තමන් විහිං පනවගෙන තමන් විහිං සමාදන් වෙලා රකින්න යුතු දෙයක්. ඒ මොකටද කියලා ඇහුවොත් බුද්ධ භාමතර දෙන උත්තරේ තමයි මේ චේතෝඵල සමාපත්තියට චේතෝඵල විමුක්තියට. ඉතින් අපි මේ කියන විස්තරය අනුව සීලයට සමාදානයට පෙළඹෙන පිරිස ලෝක ජනගහණය කොච්චර පුංචිද කියන එක අනුව අපිට හිතා ගන්න පුළුවන්. කවුද මේ විදියට සමාදන්ව රකින්න සීලයකට අපකප වෙලා කාලය වෙන් කරන්න කියලා. එක ඉතාමත්ම ටිකයි. ඒ කියන්නේ කොහොමඩක්වත් ලෝක ජනගහණයෙන් බැලුවොත් කොහොමඩක්වත් දශම ස්ථානයක්වත් කියන්න බෑ. ඒ තරම ඩිංගිතයි චේතෝපල විමුක්තියක් ගැන නැත්තම් නිවනක් ගැන ප්‍රාර්ථනා කරලා සිල් අපි ගත්තොත් සිල් ලකින පිරිසක් ගත්තොත් සිල් ලකින පිරිසෙත් ඔබ සිල් ලකින්නේ මොකටද කියලා ඇහුවොත් දෙන උත්තර කවම කවදාකවත් මේ චේතෝපල විමුක්තිය කියන එක දිහාවට යොමු වෙලා තියෙන්නේ විවිධාකාර ලාමක භෞතික සැප සම්පත් සඳහා ඉතින් ඒක නිසා ආපසුළු පිරිස ගත්තත් ඒ පිරිස ඇතුළත් හරියටම මේ සීලය විපිලිසරකම නැති කරන්නයි සමාධිය ඇති කරන්නයි කියලා අත්දකපු දන්න කියන පිරිස අර ලෝක ජනගහනයේ 100ට කීයද සිල් ලකින කියන එකටත් වගේම පුංචි අනුපාතයක් මේ සිල් ලකින එක අහවල් දෙයටයි සිල් ලකින කියලා දන්න. ඔය විසාකා මහෝපාසිකාව ඉන්න කාලේ ඒක විශාල අස්ස සිල්ලක් වුණා. ස්ත්‍රී පක්ෂයට ශාසනින් වැඩ ගන්න. ඉතින් උගෝ දෙනෙක් විසාකාපාමේ පාසිකාව අනුගමනය කරමින් යන යන තැන් වලට යමින් සීල් ගනිමින් අනුග්‍රහ ලැබමින් කටයුතු කරපු නිසා විසාකාව උගෝ දෙනුට අනුග්‍රහ කරා මොකද පොහසත් කෙනෙක් හොඳ පෞරුෂත්වයක් තිබුණ කෙනෙක් ආර්ය උත්තමාවියක් ඉති විශාල සිල්ලම්මලා තම්පාසකම්මලා පිටසක් ඉන්නකොට ජීතවනාරාමේ සවැත් නෝර ධර්මත්‍යංශේ ඉන්නකොට විසාකාව ගිල්ල ඇහුවා. ඒ සිල් රකින්න පිරිස් වලින් ඔබතුමා ඔබතුමිය මේ සිල් ලකින්නේ මොකටද? මේ දැන් කරන සමාජ ගවේෂණයකට ගිහිල්ලා. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා මට නිසි කල වයසේදී වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා ඉක්මනට ස්වාම පුරුෂයෙක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මම සිල් ලකිනවා. ඒකෙත් දෙන උත්තරේ. මැදි වයසට ගිය එක්කෙනෙක් කතා කරලා කිව්වා මට මේ මරණයට පස්සේ දිවි ලෝක සම්පatti ලැබේවා කියලා. තවත් මැදි වයසට එක්කෙනෙක් පත් වුණා දැසිකෝ මගේ ස්වාම පුරුෂයා පරාඹුවන් නොසේ ආවා. ඒක තමයි ඒගොල්ලෝ සිල් ලකිනකොට ගත්ත ඉස්සරහින් තියාගත්ත දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා වාර්තා කරා ස්වාමීන් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. සීලු කරන දින උපස්ථාන කරලා සීලයේ තඳා වෙලා වැඩගෙන තියෙනවා. නමුත් සිල් ලකින්නේ මොකටද කියලා දන්නේ නැහැ. ඉතින් ප්‍රතිඵල ලැබෙයිද? ඊට පස්සේ ප්‍රතිඵල නොලැබීමට වග වෙන්න ඕනද? ඒගොල්ලෝ නැත්නම් ඉතකා වග වෙන්නද? බුදුහාමුදුර වග වෙන්නද? බුදුහාමුදුර වග වෙන්න ඕන. මොකද බුදුරජාන්සේ දන්න කෙනා මේ අතු ඇවිල්ලා තියෙන බුදුහාමුදුරුවෝ ගාවට හැබැයි සිලුත් රකින්නවා දන්නේ ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා ප්‍රඥාව නෙවෙයි මහා කරුණාවක් ඕනේ මේ මිනිස්සු එක එකන ළඟට ගෙන්නලා මේ සිල් ලකින්නේ මේ චේතෝඵලය සමාපත්තියට නැත්තම් චේතෝඵලය සඳහා කියන එක කියලා දෙන්න කොච්චර කල්යයිද කියලා හිතන්න සිල් ලකින්න ඇවිල්ලා සිල් දැක්කත් මේ සිල් රකින්නේ මේ දේ සඳහා කියලා තේරුම් ගන්න පට බේර ගන්නවයි කියන එක අපි හිතන තරම් ලේසි නෑ පන්සිල් වලින් අට සිල් වලට අට සිල් වලට නව සිල් වලට නව සිල් වලින් දස සිල් වලට සාමනීය සීලෙට එහෙම නැත්නම් උපසම්පදා සීලෙට යයි. ඔතේ ගිය කෙනා වුණත් මේක එල්ල වෙලා තියෙන්නේ මොකටද? එහෙම නැත්නම් ශීලයක් රකිනකොට එල්ලේට ළඟා වීමට සීලේ සීලපත පරාමාසයක් නොවි රකින්නයි කියලා කිව්වහම සිල් රකින්නන් ජාතික විහිළුකාරයන් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ දන්නේ මේ රකින්නේ සීලබ්බත පරාමාසයක්ද නැත්නම් මේ වෘත රකින්නවද? එහෙම නැත්නම් මේ සීලෙන් බලාපොරොත්තු වෙච්ච දේ යන්ට ඕනේ තැන මොහොතේ මොහොතේ යනවා. පැයින් පැයට යනවා. දවසින් දවසට යනවාද? රිට්ටි ටික රිට්ටි ටිකට යනවාද කියලා මැනගන්ට දැනගන්න ක්‍රමයක් නැහැ කියන අදහසින් වගේ තමයි පේන්නේ වල්මත් වෙච්ච ගතියක් පේන තියෙන යෝගාවචර දිහා බලනකොට. නමුත් ඒක මනගත හැකි ක්‍රමයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂණය කළ හැකි ක්‍රමයක් තියෙනවා. ඒක බුදුරජාණන්සේ ගුරු මුස්ටියට තියාගන්නේ නැහැ. බුදුරජාණන්සේක හෙලි කළා තියෙනවා. ඉතින් අපිට සිල් රකින්නක මම බණ අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා පළවෙනියෙන් අපි කළ යුත්තේ සීල අනුගහිතේ වශයෙන් අපි නොදන්නට මොකද ඉංගන් නොදක්කට මේ ඉඩමට එන්න ඕනේ. ඇවිල්ලා ඉවරලා දැනගන්න ඕනේ මේ ඉංගන් දැනගන්න ඕනේ මේක එහා බෞද්ධයෙන් කොහෙද මායිම දකුණෙන් කොහෙද මායිම මේක තමයි මගේ සීල භූමිය කියලා දැනගන්න බණ අහන්න ඕනේ. බණ ඇහුවේ නැතුවට නැතුව සීල් රැක්කට ඒ තමන්ටගෙන සීලයේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පුදුජාන්සේ සඳහන් කරන දෙවෙනි වශයෙන් සුත අනුග්‍රහිතය අවශ්‍යයි. චේතෝ ඵලයට හෝ චේතෝ ඵල විමුක්තියට චේතෝපල විමුක්තියටෝ චේතෝපල විමුක්ති සමාපත්තියටපත් වෙන්න සීලයක් අවශ්‍යයි. ඒ රකින්න සීලය අලුත් වෙන්න සීත සීලයનો හිත අලුත් වෙන්න බණ අහන්න ඕන. එනිසා කිසිම කෙනෙකුටම දැන් මම බණ දන්නවා මට ඕනේ නෑ කියලා කියන්න වෙනවනම් ඒ කියන්නේ බණ කෙරෙහි ඇත්තේ අප්‍රසාදේ මිසක් මේ ධර්මයේ තරම් ගැඹුරුයි. මනලා කෙරලා ඉවර කරන්න බෑ. ඒ නිසා අපිට නිතර නිතර බණ අහන්න. ඒක අපි මේ වැඩගත් වැඩමුළුවක වැදගත් වෙලාවක් බණ සඳහා ගත කරලා තියෙන්නේ. ඒ වුණාට සරුවචනාංශය හොඳටම දන්නවා සද්ධාවෙන් යුත්ව සිල් රැක්කත් සද්ධාවෙන් යුත්ව බණ ඇහුවත් මේ සීලයක් රැකීමේදී මතුවෙන ප්‍රශ්නය මේ බණේ නොකිය වුණොත් ඒ යෝගාවචරයට ප්‍රශ්නේ මතු කරලා උත්තරය ලබා ගන්න ආයෙ මෛත්‍රී බුදුහමරකම් ඉන්න වෙනවා. මම සීල් රකින්නවා මේ සිල් ලකිනකොට මට මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නේ අහන්න වටින එකක්ද ඒක මම මේ බුදුහාමුදුරුවෝ දැක්ක වෙලාවදී නැත්නම් කල්යාණ මිත්‍යා දැක්ක වෙලාවදී සත්පුරුෂය දැක්ක වෙලාවදී අහන්න ඕනේද කියලා දැනගන්න නම් ඒ යෝගාවචරය ධර්ම සාකච්ඡාව අගය කරන්න ඕනේ ප්‍රශ්නයක් වශයෙන් මේක මම ඇහුවේ නැත්නම් නොකිය වුණොත් වැඩි වෙන්නේ නැහැ කියලා ධර්ම සාකච්ඡා අනුග්‍රහිතයක් අවශ්‍යයි ඒසොට මේ සීලය ගැන මම මේ කතා කරන්නේ මේ සීලය පිරිසුදු කර ගැනීම වල ධර්ම සාකච්ඡාවක් ඕනේ වගේම සමාධිය පිරිසුදු කරගන්න ප්‍රඥා පිරිසුදු කරන ධර්ම සාකච්ඡාවක් ඕනේ. ඉතින් නිකමට හිතන්න මේ සියල්ල ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ විසින් කියන ලද සුද්ධ ලියවිල්ලේ තියෙන එකක්. උඹලා උඹලා කරපල්ලා මේක ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ කිව්වොත් කොහෙද යන්නේ කියලා. සුද්ධ ලියවිල්ලේ තියෙන්නේ අහපල්ලා කරපල්ලා උඹලට මේක ප්‍රත්‍යක්ෂණය කරගන්න බෑ. ඒක දෙයන්නාසික විනිශ්චය ශේෂ්ත්‍රයේ තියෙන්නේ. මෙන්න මේ වගේ ආගම් තියෙන තැනක තමයි බුදුරජාණන් වහන්සේට මේ ditta dhamma වශයෙන් මිනිහැකි කිරිය හැකි දෙයක් ඉදිරිපත් කරලා මනුස්සයන්ට මේක මැනගැනීමේ කෙරගැනීමේ ශක්තිය අතර දීලා අධිකාරී ශක්තිය අතර දීලා ඒක නොදන්නා ඉහළ ඉන්න දෙයියෙකුට දෙනවට වැඩිය මේ දන්න මනුස්සයාට දෙන එක හොඳයි කියලා ඒ මානව ප්‍රජාවට හේතු ගන්නලා දෙනවයි කියන එක අපිව හිතන තරම් ලේසි නෑ. ඒ මොකද මේ ආගමික සංවිධානය ඉතාමත්ම ඡණ්ඩයි පරුසයි. ඒගොල්ල කැමති නෑ මේ සාකච්ඡා කරලා විසඳන අත්දැකිය හැකි දෙයක් දෙන්න. ඒගොල්ලෝ හරිය කැමති මේක දෙයියන්ගේ තීන්දුවක්. උඹලා නිකන් නරපණුව. උඹලට මේව කරන්න බෑ. මං කියන දේ කරපල්ලා කියන දේවල් වලට අපේ අමන මරිමෝඩ බෞද්ධයෝ කොච්චරද කැමතිද කියනවනම් අපේ බෞද්ධයෝ කොච්චරද දෙයියෝ පිටිපස්සේ යනවද කියන එකෙන් හිතා ගන්නවා. මෙච්චර ලස්සන තර්ක කරලා පෙන්වන්න පුළුවන් ධර්මයක් පෙන්ලා බුදුහාමුදුරුවෝ ඇති හැටිය දැක ගැනීමයි මේක කරණ තියදී කියද්දී අපි කොච්චරක් ඒ බලය අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ නිෂේධ බලය අපිට දීලා තියෙන මේ ප්‍රත්‍යක්ෂ බලය අපි අරයට දීලා මෙයාට දීලා දෙයන්නාන්තයට දීලා එහෙම නැත්නම් නිකාය නායක හමුසරණ දීලා මේ කටයුතු කිරීමෙන් අපි බුදුහාමුදුරුවන්ට නිග්‍රහ කරනවායි කියලා පොඩ්ඩක් හේතු කරලා දෙන්න පුළුවන් වුණොත් ධර්මයට නිග්‍රහ කරනවා කියලා ඊතු ගන්නලා දෙන්න පුළුවන් වුණොත් තමන් මේ කරන භාවනාවට තමන් නිග්‍රහ කර ගන්නවා කියලා ඊතු ගන්න ගන්න පුළුවන් වුණොත් ඒක නා තමන තියෙන ප්‍රශ්නය නොපැකිල ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් කළා. හැබැයි මේ ධර්ම සාකච්ඡාවේ ඉදිරි කරන ප්‍රශ්න ඉදිරිපත් කරන ප්‍රශ්න දැන් මේ මුස්ලිම් කට්ටිය වෙනම රාජ්‍යයක් කරන්න හදනවා ඒ යුද්ධෙදි කී දෙනෙක් පැටවද සල්ලි කොච්චර ගියාද කියන එක නෙමෙයි අහන්නේ මම මේ රකින්න සීලයෙන් මේක සීලබ්බතයක් වෙනවද සීලයක් වෙනවද මම මේ කරන එක සමාජයක් කරනවද නැද්ද කියනවා මිසක් මේ රට රාජ්‍යවල තියෙන දිගපළල ඉවුව නෙමෙයි බුදුහාමත් එක්ක කතා කරන්නේ. නිසා සාකච්ඡා අනුගහිතය මේ වැඩ පිළිවෙල ඉතාම වැදගත්. අපි දැන් එකේ සිට දෙක දක්වා වේලාවක් ගත්ත ධර්ම සාකච්ඡා සඳහා. මෙන්න මේ කාරණා තුන තියෙන කෙනාට විතරයි තැනකට වාඩුණාට පස්සේ භාවනාවකට සමතකට හිත දාන්න පුළුවන් වෙන්නේ. මොකද එයා දන්න ප්‍රශ්නයක් ආවොත් මට එක්ක ධර්ම දේශනාවෙදි උත්තර ලැබෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් කාලා විශ්ත කරන්න. මම මේ රකින්න සීලය බයට වෘත්‍යයක් විදිහට කරන එකද නැත්නම් හිත පිරිසුදු වීම සඳහා වෙනවද කියලා යෝගාවචරය එතකොට වග වෙන්න පුළුවන්. එහෙම නැතුව කවදාකවත් සමාධියක් වැඩෙන්නේ නැහැ. ඒ නිසාම ਸਰවචනාතේ අවිපටිධාරත්ථාය ආනන්ද කුසලානි සීලානි කියලා සඳහන් කරලා තියෙනවා. ආනන්දේ යම් කිසි කෙනෙක් දක්ෂ කුසල සීලයක් රකින්නනගේ හිත එnde එnde එnde විපිලිසරකම නැති වෙනවා. අන්දමන්ද වෙන ගතිය නැති වෙනවා. තමන් කරන දෙයට එල්ලයක් එකලාශයක් මතුවෙනවා මේ තමයි සීලයේ තියෙන සීතලකම මේ සීලයේ තියෙන හැදියාව නමුත් සීලයක් රකින්න රකින්න කවුරු හරි අනුන් සිල් රකින්නේ නැහැ කියලා හිත නරක කරගන්නවා නම් එතන සිල්පද කැඩුනයි කියලා හිත තමනාප කරගන්නවා නම් මේ තීරගෙම පේන්න තියෙන මේ තීලයේ කියන දෙපැත්ත කැපෙන ආයුධෙන් තමයි කපා ගන්න. ඉතින් භාවනා කරන්න ආපු කෙනා මතක තියාගෙන ඉන්න තමයි මේ සීල අනුගහිත උපරීමෙන් කරන්නේ. අපි ඒ සඳහා පොදුවේ උපාසක උපාසිකයන්ට මේ අටසිල් සම්මතයක් වශයෙන් දීලා තියෙනවා. මේ අනික් කෙනා සිල් රකින්න නැද්ද කියන එක Tamanට බාධාවක් කරගන්න එපා. මේ රකින්න නැත්තම් Tamanට ඒක දිහා බලහින්න බැරි නම් කරුණාකර සංවිධානයේ ගිහිලා කියන්න මෙන්න මේ කටයුත්ත නිසා මට බාධායි කවදාකවත් ඒ සිල් නොරකින්න කෙනාට උත්කෘෂ්ඨ වශයෙන් සිල් රකින්න කෙනාට එක්ක ධනසිනු සාකච්ඡා කරන්න යන්න එපා. මේ විශේෂයේ පොඩි එකක් නෙවෙයි. ලොකු ශේෂ්ත්‍රයක්. ඉන්සාන් සිල්පද තමන් උපරිමේ රකින්න නමුත් වෙන කෙනෙක් සිල්පද කැඩුවයි කියලා තමන්ගේ හිත දූෂ්‍ය කරගන්න එපා, පව් කරගන්න එපා. එහෙම කෙරුවොත් අපිට සමාධියක් කවදාකවත් ගන්න බෑ. අපිට තියෙන්නේ මේ මෙතෙන් ඇවිල්ලා මෙතන එක එක කරනවා මේ මේ දේවල් කරනවා මේ මේ දේවල් කරනවා කියලා හිතමනාප කරන්න. ඉතින් හැම ඒන කටියක් තියෙන්නේ ලෝකෝ කැපකිරීමකින් නමුත් ආවට පස්සේ අඩුපාඩුකම් වෙනවා. තමන්ගෙනුත් වෙනවා. නමුත් ඒක උත්තරයක් දෙන ක්‍රමයක් සැකහැර ගන්න ක්‍රමයක් අපිට තියෙන්න ඕන. නමුත් Tamanට ඒක අවශ්‍ය නැහැ. ඒක සංවිධානයට බාර දෙන්න. එතකොට Tamanට මේ ලැබිච්ච අවස්ථාව සමත භාවනාවක් සඳහා විපස්සනා භාවනාවක් සඳහා කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අර කින සීලානුගායිත සුතානුගායිත සාකච්ඡානුගායිත වෙච්ච කෙනාට යෝගේ යෙදුනොත් සමතනුගායිත විපස්සනානුගායිත වෙන්න පුළුවන්. එහෙම නොවුනොත් අපි gedara හිටියට වැඩිය පව් කර ගන්නවා මෙහි ඇවිල්ලා. මේ අනවශ්‍ය අනවම පටලවාගෙන. ඉතින් ඒක නිසා අපි මූලික අදහස ඒක නෙවෙයිනේ. අපිට තියෙන්නේ මේ තිබුණට වැඩිය චේතෝ ඵලයක්, චේතෝ සමාධියක්, විමුක්තියක් ලබා ගන්න එකනේ. ඒ නිසා මේ දී ඇති ඉදී මේ අනුග්‍රහිත දන්න කෙනා තමන් උපරීමෙන් ඒකට අනුග්‍රහ කරලා තමන්ට අවශ්‍ය කරන මේ චිත්ත වීක ලබා ගන්නවා මිස කරගන්න බැරි වෙච්ච දේවල් අනුකරදදී අනුගේ දක්ෂකම් පටලවා ගන්න තියෙන අඩු වෙනවා. ඒ නිසා අනුග්‍රහිත සූත්‍රය මෙතෙක් කරපු හැම වැඩමුළුවකදීම මුලදී කෙටි වශයෙන් හෝ මම මතක් කරන්න යෙදුනා. මොකද ඒක ඒ තරම වැදගත්. මේ එන එකන තමන්ගේ යුතුයකම් බහාරය. මගේ වගකීම් ටික තේරුම් ගත්තේ නැත්නම්, ඒක සාමූහික වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් පිරිසට සිල් පිරිසක් කියන්න බෑ. සීතල පිරිසක් කියන්න බෑ. හැදිච්ච පිරිසක් කියන්න බෑ. එහෙම නොවුනොත් වැරද්ද යන්නේ සංවිධානයේට. ඒක හොඳට මතක තියාගන්න මේ පුද්ගලයා නෙමෙයි. ඒ පුද්ගලයා එක එක තාරාතිරකුණ ආපු අය සංවිධානය හොඳට තියෙනවා නම් ගමන තියෙනවා. ඒ නිසා මේ වැඩ දැන් දේශනා පටන් ගන්නකොටම මේ මූලික පිටිය සකස් කර ගැනීම අපි කරගන්න ඕනේ. හැම කෙනාම මතක තියානින්න ඒ සීලෙන් අනුග්‍රහ කිරීම, සුතයෙන් අනුග්‍රහ කිරීම, සකච්ඡාවෙන් අනුග්‍රහ කිරීම, තමන් සමත විපස්සනායෙන් භාවනා කිරීම පෞද්ගලිකවත් සාමූහිකවත් අපි වග වෙන්න එතකොට මට ඒකට පොදි වචනක් දෙනවා සාමී කියලා කියයි. එතකොට බුදුහාම සඳහන් කරන සමග්ගාණං තපෝසුකෝ සමගිය වාසනා වාසී කරන්නන්ට තපස භාවනා සුඛය. එහෙම නැත්නම් විෂම රෝද යදපු වාහනේ යන කෙනෙක් වගේ මුළු ගමන පුරාම දඩබඩ ගාලා ජරබර ගගා තමයි යන්න වෙන්නේ. මොකද පිරිස සාමේ නැහැ. පිරිස සාමේ ගණ්ඩන එක එකනත් සමස්තයක් වශයෙන් මේ අනුග්‍රහ කටයුතු දේවල් වලට අනුග්‍රහ කිරීම අපි විහිං එකලස් කරගත යුත්තක් බව තේරුම් ගන්න ඕනේ ලද මේ චිත්තක්ෂණේ ලද මේ ක්ෂණව ක්ෂණ සම්පatti ඒ ටික මතක් කරාට පස්සේ මේ අපි සුත්‍ය අනුග්‍රහිතේ පින්ස මේ දා ගන්නා කාලය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන දීච්ච පසු කාලීනව ධර්ම සංගායනාවේදී සංගීතකාරක මහා ස්වාමීන් වහන්සේලා විසින් දසුත්තර සූත්‍රය කියන නම් කරන්න දීච්ච දීගනිකායේ සඳහන් අවසාන සූත්‍රය. ඒක හරි වැදගත්කමක් තියෙනවා හැම ආරම්භකයේදී මම මතක් කරන්න යෙදුනා බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරා ඒ ඒ චරිතano ඒ ඒ භූ විෂමතා අනුව අවස්ථානුකූලව දේශනා කරන දේ දැනුම් සම්භාරය මේ තාක්කල් වෙන අවුරුදු 2600ක්ම අඩුබඩු කඩා ගන්න නැතුව ගේන්න නම් මේක ගොනු කරන්න එපායි. ගමනක් යන්න හදනකොට අපි බඩු අඩු කරනවා ගොනු කිරීමක් කරනවා තීන විදිහට ගෙනියන්න බෑ. අන්නේ ගොනු කිරීම කරන්න බෑ දැනුම පිළිබඳව වශියක් ස්වාමිත්වයක් නැති කෙනෙකුට දැනුම දන්නේ නැති කෙනෙකුට දැනුම ගොනු කරන්න හදනවා කියලා කියන්නේ හරක් බාල හරක් ගානක් බලා ගන්න මිනිහා හරක් ගානවා දන්නේ නැත්නම් උගෙන් කවදාකවත් හරක් කාල හරක් රැළ රැකේ කියලා හිතන්නවා හරක් රැළ රැකෙන්නේ හරක් අඩුවන්නේ ගානවා දන්න මිනිහා මේකේ ගොන්න මෙච්චරයි දෙන්න මෙච්චරයි නෑබියෝ මෙච්චරයි කියලා දන්න මිනිහෙකුට රකින්න පුළුවන් අනිත් වගේ තමයි මේ ධර්මය ගොනුකරනද අරසා කරන්න ඒකට අධිකාරී ශක්තියක් ඕනේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ බුදුජානනාසේ දුන්නේ ධර්මයේ පිළිබඳ අගතව තනතුර නැත්තම් ධර්ම තේනාධිපති. බුදුරජාණන්ගේ පළවෙනි සෙන්පතිය ධර්මයේ පිළිබඳ. ඉතින් උන්වහන්සේ හිතාගත්තා බුදුරජාණන් වහන්සේ මේ ගැන ඉතර උත්සුක වෙන්නේ. උන්වහන්සේ අවශ්‍ය තැන්දී අවශ්‍ය ධර්ම දේශනා කරනවා. පසු කාලයක් එනවා ඉස්සරහට මේ දාසනේ ඒ වෙනකොට මේවා ගොනු කරලා තිබ්බේ නැත්තම් ගමනක් යන්න අමාරුයි. ඒ නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවචනාංශ කලින් පිරුණම් බෑවා ඒ නිසා උන්වහන්සේට සිද්ධ වුණා නැත්නම් උන්වහන්සේගේ යුග මෙහෙවරක් වුණා. නැත්නම් උන්වහන්සේට ඇතිවෙච්ච භාරය තමයි ගොනු කරන එක. ඒකට සාරිපුත්‍රයන්ට හරිම දක්ෂයි. ඒ නිසා උන්වහන්සේ සංගීති සූත්‍රයේ දසුත්තර සූත්‍රයේ වගේ දැනුම ගොනු කිරීම පිළිබඳ ප්‍රථම මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රථමතාවට කියලා කියන්නේ මේ කාම සම්පත්තිය සඳහා නෙවෙයි විමුක්තියක් ගැන හිතලා වටිනා දැනුම් සම්භාරයක් ගොනු කිරීම අතින් අද්විතීය සේවයක් අසහාය සේවයක් වෙලා තිනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉෂ්ඨකරන්ට යෙදුනේ ਸਰවචනාසේ වැඩ ඉන කාලේ නිසා මේකට විවේචන හෝ අඩුවීම් සහ වැඩිවීම් වෙලා නැහැ. මේකේ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නොකලනම් ඒ වුණ පූර්ණ කරන කවුරක්වත් නැහැ. ඒ සඳහා සාරිපුත්‍ර සාංශේ එදා යුගයේ බලනකොට ඉතාම ගැඹුරු දෙයක් කිව්වේ දැන් නම් පොඩි දරුවෙක් වුණත් දන්න 10ට ගණන් කරන ක්‍රමයට ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ ප්‍රශ්න 10ක් අරගෙන ඒ ප්‍රශ්න 10 විස්තර කරනවා තමන්ට වැඩියෙන්ම උපකාරක ධර්ම එක මොකද්ද? තමන්ට වැඩියෙන්ම උපකාර ධර්ම දෙක මොකද්ද කියලා අහුවොත් කොහොමද කියන්නේ? තමන්ට වැඩිම උපකාර කරන ධර්ම තුන මොකද්ද කිව්වොත් කොහොමද කියන්නේ? තමන්ට උපකාරක ධර්ම හතර කිව්වොත් කොහොමද කරන්නේ? කියන්නේ කොහොමද? පහ කියලා කිව්වොත් කොහොමද කියන්නේ? හය කිව්වොත් කොහොමද? 7 8 9 10. එතකොට උපකාර ධර්ම එක කියනකොට දෙකට දෙන උත්තරේ ගැලපෙන්නේ නැහැ. ව්‍යාකරණයට ගැලපෙන්නේ නැහැ. ප්‍රශ්න ගැලපෙන්නේ නැහැ. ඒ එක කියනකොට එකම දාන. දෙක කියනකොට දෙකයි. තුන කියනකොට තුනයි. ඊට පස්සේ අහනවා ඒ උපකාර ධර්ම තමයි පෙරපිනට හෝ ප්‍රයෝග ඥාන වලින් ලං කරගත්තට පස්සේ තමයි විශ්ින් වැඩි යුතු එක ධර්මය මොකද්ද? වැඩි යුතු ධර්ම දෙක මොකද්ද? වැඩි යුතු ධර්ම තුන මොකද්ද? වැඩි යුතු ධර්ම හතර මොකද්ද? 5 6 7 8 9 10. එතකොට ඒ විදිහට උපකාරක ධර්ම ලැබිලා තමන් වඩ아가න යනකොට දත යුතු අතිරේක කරුණු මොනවද? පරිණීය ධර්ම එක මොකද්ද? දෙක මොකද්ද? තුන මොකද්ද? මේට වැඩි ක්‍රමයක් බලන්න බොහොම සරල උපක්‍රමයක් කරන් තියෙන්නේ. ඒකට සාරිපුත්‍ර සාංශේ ගොනු කරපු ක්‍රමයේද 84000ක් ධර්මස්කන්ධෙම ගොනු වෙලා තියෙනවා. ඇත්තටම ගත්තොත් පළවෙනි ප්‍රශ්න 10 වෙනකොටම ප්‍රශ්න උත්තර ඔක්කොම ධර්ම ඔක්කොම පිළිවිලා තියෙනවා. උන්වහන්සේ කියන විචක්ෂණ භාවයට කියනවා ඒක දෙකේ චක්‍රෙන් ආය වාටියක් දාන්න. ඊට පස්සේ තුනේ චක්‍රෙන් ආය වාටියක් දාන්න. හතර චක්‍රෙන් ආය වාටිය එකම තැනකවත් ව්‍යාකරණයකවත් ඉදිරිපත් කිරීමේදීවත් ධර්ම પરම්පරාවේදීවත් අඩුවක් නැහැ. ඉතින් මේ වාගේ ගෙත්තමක් ගොතනද මේ වගේ සිත්තමක් මේ පින්තාරු කරන්න උන්වහන්සේ ළඟ කොච්චර අතරගත නිල්ලු ගෙඩියක් වගේ දැනුම් සම්භාරයක් තියෙන්නට ඇද්ද ඒකෙන් උනේ මොකද්ද අපට අවුරුදු 2005 චිර පස්සේ ඉපදිලා ඒක දිගහැරලා බලනකොට කහ කෑල්ල දෙකට කැඩුවා වගේ ඇතුළත තියෙනවා ඒ ධර්මයේ ධර්ම නියාමයක් ඒ ධර්ම නියාමයේ දන්න කෙනාට කොයි කොනේ මොන ප්‍රශ්නේ ඇහුවත් ඒක මතුවෙන්නේ උල්පතකින් වතුර එන්න වගේ. සර්වචනාංශිකේ වචනෙන් කියනවනම් ඒ ධර්මයේ තියෙන්නේ කොතනින් බැලුවත් විමුක්ති රසය. උපමාවකට සර්වචනාංශි සඳහන් කළා තියෙනවා. මුහුදු මහා මුහුද සාගර මෙච්චර ගාණක් තියෙනවා. කොයි සාගරයට ගිහිල්ලා ඇඟිල්ල කහලා බැලුවත් ලුණු රසයි. උතුරු පැත්තෙන් ගියත් දකුණු පැත්තෙන් ගියත් සාන්තිකර සාගරයට ගියත් පැසිෆික් සාගරයට ගියත් එකම ලුණු රස ඒක මේ ධර්මයට බැහැගත්තට පස්සේ ඒක තියෙන එකම විමුක්ති රස. ඒ විමුක්ති රස දන්නේ නැති කෙනාට තමයි අනුග්‍රහ කරන්න හැටි දැනගන්න බැරි. ඒ විමුක්ති රස දන්නේ නැති කෙනාට තමයි මේ අපි යන්නේ කොහෙද කියලා දැනගන්න බැරි. ඉතින් මේ විමුක්ති රසේ වැටහෙනකන් අපිට මේක සුද්ධියෙන් අනුග්‍රහ කරන්න වෙනවා. අපිට සාකච්ඡා වලින් අනුග්‍රහ කරන්න පුළුවන් වෙනවා. එතකොට බණ ඇහිමෙන් අසුතං සුනාති පෙර නෑසු නොවිරු දේවල් ඔන්න අහන්න හම්බ වෙනවා. සුතං පරියෝදපේති අහන ලද දේවල් පිරිසිදුව එකට පස්සේ එකක් මේක එක මේක දෙක මේක තුන කියලා පිරිසිදු වීමක් වෙනවා. කංකං විතරති තමන්ට සැක තිබුණදී ඒක ඉබේම කියව නැත්නම් ධර්ම සාකච්ඡාදී එළි වෙනවා. දිට්ඨි මුජ්ජු කරෝති ඉස්සර අපේ සීලේ පිළිබඳ විවිධාකාර දුර්ලභ මත අපේ තිබුණේ ඒවා පිරිසුදු වෙනවා. සමාධිය පිළිබඳ ගොඩාක් මතිමතාන්තර පිරිසුදු වෙනවා. ප්‍රඥා පිළිබඳවත් ගොඩාක් මතිමතාන්තර තියෙනවා ඒවා ඍජු වෙනවා, දෘෂ්ටි ඍජු වෙනවා. චිත්ත මනස පසීදති ඔය මොනම දෙයක් නොවුනත් බණක් අහනකොට හිත සන්තෝෂ වෙනවා. බත් වේලක් කෑවා වගේ. මේ ඔක්කොම දේවල් ධර්ම දේශනාවකින් ලැබෙන නිසා සරුවච්චන් වහන්සේ විසින් ඒ ගලපලා දේශනා කරලා දේවල් පිටුට අග්ගල හදනවා වගේ අලුව හදනවා වගේ පිඩු කරගන්න පුළුවන් ගතිය හැමෝම ළඟ නැහැ. මේකට හොඳම නිදර්ශනය තමයි ඒ නිකණ්ඨනාත පුත්ත කියන මහාවීරගේ අභාවයේ සිද්ධුනේ සර්වචනanse වැඩ ඉන්න වෙලාව. සර්වචනanse මතක් කරා ওই කෙනාට නිෂ්ඨාව පෙන්වන නිවන හරියට දැකලා ප්‍රත්‍යක්ෂණය කරගෙන මානවය හරිතනකට නොකරන්නක් නිසා මෙයා අභාව પ્રાપ્ત විලා සුමානයක් ඇතුළත ගෝලියෝ ගහ ගන්න පටන් ගන්නවා. මොකද එක එකනට එක එක දේවල් කියලා. ඉතින් එතකොට බුදුජාණන් වහන්සේ දේශනා කරන දේ හරිම එක එල්ලයකට යනවා නැත්නම් ඒකාග්‍ර කරනවා. ඒකෙ මේ ඒ දේ ලබාගත් කට්ටිය විසිරී හිටියත් සමස්තයට එනකොට ගොනුවකට එනවා. එහෙනම් අර වගේ ඒකායන නිවනක් නැති සමස්තයක් නැති දෙයක ওই ටික ගොනු කරගෙන හිටියට සාසුණවන්ත ඉන්නකම් එයාගේ පෞද්ගලික බලතල වලින් ඊට පස්සේ ගෝලයන් අතට ගිය ගමන් කා කොටා වැටෙනවා. ඒක තමයි සිද්ධ වුනේ හැම ප්‍රසිද්ධ ආගමකම. ඒගොල්ලෝ එක්කෝ ආගම් නායකයා ඉන්න කාලෙම අපෝස්තල් ලොටුපත් කරා. එහෙම නැත්නම් අනුගාමිකයෝපත් කරා. එක්කෙනෙක් එකක් කියනකොට අනිත් එකන සම්පූර්ණයෙන්ම කියනවා එහෙම එකක් කිව්වේ නැහැ. මම මේ අහලා කියන්නේ ඕක නැහැ කියලා. ඉතින් මේ දෙන්න ගහ ගන්නකොට අනුගාමිකයෝ මේ දැක්කෝ හසුනාතේ දැකපු ditta ධම්ම වශයෙන් දැකපු කට්ටිය මෙහිම ගහ ගන්නකොට පස්සේ කහලෙන කට්ටිය මුදුවට කියලා බලන්න වෙලා නැතු ඇති වෙලා තියෙනවා නම් ඒ එක එක අනුගාමිකයා මොන මොන දේවල්ද කියලා තියෙනවා. අනිත් ක්‍රම සාස්ෘණ වහන්සේට විරුද්ධ වෙන වචන කතා කරලා තියෙනවා. මේ සර්වඥ භාසිතේ දැන් උනත් කවුරු හරි ඉන්නවද බලන්න මේ ත්‍රිපිටකයේ තියෙන වචනයක් විනාශ කරන්න පුළුවන් జగතෙක් මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් කවුරක් අත්තයි. ඒ තරම් මේකේ ගුණයක් තියෙනවා. ඉතින් අපි මේ ස්කෝලර් පන්තිවල කියලා මොනවද ගන්නන්නේ කියලා හිතන්න. මේ තරම්ම දුරදි කියන ගුණයක් තියෙන ධර්මයේ තියෙද්දි මොනවද අපි ඉගෙන ගන්නේ? ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඊව පැත්තක තියලා ඇවිල්ලා මේකටම පේ වෙලා කටයුතු කරන ගමන් ඉගෙන ගන්න. ඒවැයි ඉගෙන ගන්න අපි අපි ගමනට අවශ්‍ය ටික විතරයි. ඒකයි මේ සාරිපුත්‍ර සාංශි ගොනු කිරීමෙන් කරන්නේ දසුත්තර සූත්‍රයේ අපි මේ 110 වෙනි වැඩමුළුවේ යනකොට 1 2 3 පාඩම් පන්ති ඉවර කරලා තිනවා. අපි හිටියේ හතරේ පොතේ. හතර පොතේ දෙවෙනි ප්‍රශ්නේ අපි ඉවර කරා 110 වෙනි වැඩමුළුවේදී මම ඒක පිළිබඳව කිටි සමාලෝචනයක් මේ වෙලාව කරනවා මොකද ඒක වැදගත් වෙනවා ඉතිහාසයේ වැදගත් වෙනවා අපි ඊගාවට ගන්න මේ 111 වෙනි වැඩමුළුවට ගන්න ප්‍රශ්නේදී 109 110 වගේ වැඩමුළුවලදී මේ හතරේ ධර්මහාන කොට ඉස්සල්ලාම සාරිපුත්තු සාන්ති අහන්නේ කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා කවුරු හරි ඇහුවොත් මේ ਸਰවඥ ශාසනයේ ඊතර මෙතර පීනපු කෙනෙක් වශයෙන් උඹට වැඩිම උදව් උදව්පකාර කරන ධර්ම හතර මොනවද කියලා ඇහුවොත් මොකද්ද උත්තරේ ධර්ම එක මොකද්ද දෙක මොකද්ද තුන මොකද්ද කියලා අහලා උත්තර දීලා සාරිපුත්‍ර සෝන්ති අහනවා නැත්නම් ප්‍රශ්නයක් අපේ ඔළුවට දානවා යම් කිසි කෙනෙක් ඇහුවොත් තමන්ට වඩාත් උපකාරක ධර්ම හතර මොකද්ද කියලා මොකද්ද උත්තරේ? ඒකට අපි වෙහෙස කරවන්නේ සාරිපුත්තු සාංශ උන්වහන්සේ උත්තරේ දෙන්නයි මේ ප්‍රශ්නේ ගොනු කරන්නේ. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා කාරණා හතරක් ඉතාමත්ම උපකාර වෙනවා කෙනෙකුට ඒ චේතෝඵල විමුක්ති නැත්නම් සමාපත්තිය ලබා ගන්න ප්‍රතිરૂප දේශ වාසී පින් ඇති බිමක උපදිනකම යහ ඒ පිං ඇතිවීමක ඉපදුනේ නැත්තම් ඒ කෙනාට ඉරපෑවුවට දොර දොර දැනුල් වහලා තිබ්බොත් ඉරි උණුසුමක්වත් ආලෝකයක්වත් ලබා ගන්න බෑ වගේ අපි නොගැලපෙන භූමියක ඉපදුනා නම් අපිට මේ වගේ දෙයක් ගැන හිතන්න වෙන්නේ මොකද එතකොට සංස්කෘතිය වෙනස් පරිසරය වෙනස් හිතන්න උතුරු කුරු දිවයින හෝ දකුණු කුරු දිවයිනක වගේ තැනක අපි ඉපදුනා නම් ඉතින් ඒ નિરක්ෂයට බොහෝ මෑතයි. උගාවක්ම සීතලයි. ඉන්නේ සත්තු මරාගෙන කන ජීවිතයක් විතරයි. ඉතින් ඒක නිසා මේ මිනිස්සුන්ගේ ජීවිත දිහා බලනකොට කවදාකවත් සාමයක් එහෙම නැත්නම් චිත්ත හිතේ පිබිදීමක් ලබා ගන්න බෑ. එචේ ඉවට කියනවා අප්පතිරූප දේශ කියලා. ප්‍රතිරූප දේශික ඉපදීමම වාසනාවක්. ප්‍රතිරූප දේශල ඉපදිලා කාලකන්ණි කරන පිළිසිතිය බලන්න. ප්‍රතිරූප දේශ වාසයක ඉඳගෙන ඒක නොදැන මේ ප්‍රතිරූප නොවන දේශවල ඉන්න අමනයන්ගේ වැඩ කරන දිහා බලනකොට ප්‍රතිරූප දේශ වාසික ඉපදීමට වඩා වැදගත් වෙනවා Taman ඉන්න ප්‍රතිරූප දේශ වාසික බව දන්නවා. උගදෙනෙත් දන්නේ උගදෙනෙක් ඒ ලැබිච්ච ප්‍රතිරූප දේශේ පාවිච්චි කරන්නේ මේ සාමාන්‍ය මිනිස්සු කරන විදිහට කාමයේ සඳහා එහෙම නැත්නම් තිරසනු කරන වැඩ සඳහා. ඉතින් ඒක නිසා සාරිපුත්‍ර සාන්තර සිද්ධ වෙනවා කියන්නේ ප්‍රතිરૂපදේශ වාසේ ඉන්නේ නැත්තඳ දැනගල්ලා ඔය ආධ්‍යාත්මික ගමන සඳහා තමා ඉන්න ප්‍රතිરૂපදේශික බව ඒකම ලොකු දෙයක්. ඒක ගැන දන්නේ නැත්නම් ඒක ඇති වාසියක් නැහැ. නිසා ප්‍රතිરૂපදේශ වාසියත් අවශ්‍යයි ප්‍රතිરૂපදේශ වාසි කියන එකට සාදු කියන එක සමාදන් වෙන එක අවශ්‍යයි. ඉතින් ලංකාව වගේ රටක් ගත්තොත් අපි දන්නවා ධර්මද්වීපය කියලා අපි මේකට නම් කරනවා. ඒකේ කරන කටයුතු දිහා බලනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට කී චිත්තක්ෂණ කීයක් මෙනෙහි වෙනවද? මං ඉන්නේ ප්‍රතිරූප දේශයේ කියලා. එහෙම මෙනෙහි වෙනවනම් තමන්ට තමන් කවදාකවත් ශාප කරගනීද? තමන් තමන් අවත අවචාවට ලක් කරගනීද? අවතක්සීරු කරගනීද? නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න අපි චිත්තක්ෂණ කීයක්ද සතුටු වෙන්නේ? අපි කොච්චර පෙරපින් කරලා මේ ප්‍රතිරූප දේශ වාසිකට ආවා දන්නේ නැහැ. දැනගත්ත බව මූණේ පේන්න නැහැ. මතිමතාන්තරවල පේන්න නැහැ. ඉතින් ඒක නොලැබීම වගේ තමයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි කොට්ටේක ඇවිදිනකොට මණිකකට පය ගැහෙනවා. බරට වදින නිසා ਉਹ මණිකට බැනලා යනවා. මිනිහා දන්නේ මේ වට වැදුනේ පය වැදුනේ මණික් ගලක් කියලා දන්නේ නැත්නම් ඒක මණික් ගලක් තුනත් එකයි මොකක් වුණත් එකයි. ඒක නිසා ප්‍රතිරූප දේශක වාදේ කරන කිනාට ඒක සිහිපත් කර දීමම ලොකු පිනක් නැත්නම් පෙළ පින පරිසම්දීම පින ප්‍රයෝජනවත් ඉන්සාරිතුසංස අපිට මතක් කරනවා ප්‍රතිරූප දේශක වාසික ඉන්නේ කන ඒකවත් සිහිපත් කරනවා මම ඉන්නේ දැන් ප්‍රතිරූප දේශක කියලා එහෙම නැත්නම් ඒකෙනාගේ බුණ දිහා බලනකොට ඉතී තියෙන ආතතිය දිහා බලනකොට අසහනේ තියෙන බලනකොට පේනවා හිතියට මොකද ඒක මේ බුද්ධියක් නැහැ. සමාදන් වෙන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ කොතනක හෝ යම් කිසි කෙනෙක් මේ සමේ ප්‍රතිපදාට බැස්සනම් සීලයට බැස්සනම් සමාධියට බැස්සනම් ප්‍රඥාට බැස්සනම් ඒක නා නිතරම සතුටින් ජීවත් වෙන්නේ මේ ලෝකයා කොච්චර දෝ මට කාර් දෙකක් නැහැ, ගෙදර ෆ්‍රිජ් එකක් නැහැ, එයා කන්ඩිෂන් කරලා නැහැ කියලා චරිචුරු ගාවට ඒක නා මේ ප්‍රතිරූප දේශක වාසය කරන බව දන්නේ නැත්නම් අරවවගේම තමයි අපි මෙනුම් කිරුම් පොසත්කම් මනින් ප්‍රතිරූපදේශ වාසිය දන්න කෙනා දන්නවා ඒ මොනක්වත් නැතුණාට සිල් ලකින්න පුළුවන් සමාධිය කින්න පුළුවන් භාවනා කරන්න පුළුවන් කියලා අටුවාව කියනවා සිව්වණක් පිළිස ඉන්න තැනක් ප්‍රතිරූපදේශයක් කියලා භික්ෂු භික්ෂුණී පාසක පාසිකා ඉන්න තැනක් සිව්වණක් පිළිස ඉන්න තැන ප්‍රතිරූපදේශය කියලා එක එක කරණ්ඩ එක එක මත මත අන්තර දෙන්න පුළුවන් ගිහිල්ලා බලන්න දියුණුම රටක පළවෙනි ලෝක රටකට ගිහිල්ලා බලන්න මොනම විදියකින් සංඝයාට වසන්න බෑ. සංඝවංශය ළමකට පින්දපාතයක් කරගෙන මුදල් පරිහරණය නොකර දෙන දෙයකින් කාලා ඉන්න බෑ. ඔය සිංගප්පූරු වගේ රටක පින්නපාතේ ගියොත් නීති කැඩීමක් වෙනවා හිඟා කෑම වැරද්දට හිලි දාන්න. කොහොමඩක්වත් ඒ රටේ ඒක කරන්න බෑ. ඒ වගේම ජනගහනේ වැඩි වෙනකොට වැඩි වෙනකොට ඉතන සංඝයා වහන්සේලා ඉන්න ඕනේ වහලෙන් වෙන් වෙච්ච තැනක. එකම වහලයක් යට පිරිසේ ඉන්න තැන් වල සංඛ්‍යා වසන්නේ නැහැ. සිංගප්පූරේ එකම ගොඩනැගිල්ලක් අද තියෙනවද බලන්න. සංඛ්‍යා වංශනවකට ඉන්න පුළුවන්. ඔක්කොම එක ටිකට යාවෙලා ඉස්ත්‍රි පුරුෂයන් එක ගැළදිලා තියෙන්නේ. ඉතින් සංඛ්‍යාට ගිහිල්ලා ඉව එක තමයි ළඟින් ඉන්නේ. ඉතින් ගවසන වසන රාත්‍රිය පහස ආපත්‍ති කරයි. ඔය ඕනම රටකට ගියාට පස්සේ තියෙන ප්‍රධාන දේ තමයි සංඝයා වහන්සේ නමකට ඉන්න තැනක් නැහැ. විශාල મંદિર තියෙනවා. විශාල හවුසින් ස්කීම් තියෙනවා. මෙච්චර තට්ටු ගන්න මෙච්චර කොට නැගිට තියෙනවා. නමුත් අර වහලයකින් වහලේ වෙන් වෙලා ඉඳ තියෙන ගයක් හොයාගන්න බෑ. මොකද මේගොල්ලෝ එහෙම එකට නෙමෙයි මේ කොන්නගිලි හදාගෙන තියෙන්නේ ඇංගිලා කාමභෝගී කාමේ කාමේ කරන්න. විවේකීව බණ භාවනා කරන තැනක් නැහැ. එනිසායි දියුණුව රටවල් වල අපායක තියෙන ඔක්කොම ලක්ෂණ ටික තියෙනවා. පෙරේත ලෝකෙක තියෙන ඔක්කොම ලක්ෂණ ටික තියෙනවා. පිසාච ලෝකෙක තියෙන ඔක්කොම ලක්ෂණ ටික තියෙනවා. විවේක වෙන්න තැනක් නැහැ. ලංකාවේ ඉන්දියාව වගේ කියලා තියෙන්නේ කොස් ගහකට තෙල් ගහකට බුදියාගෙන හිටියත් තමයි යැපෙන්න පුළුවන්. අපි කවදාකවත් ඒක අගේ කරනවාද මොකද අපිට මැකරෝනි නැහනේ. අපිට අයිස්ක්‍රීම් නැහනේ. අපිට යාකරන් දෙන කරපුවව නැහනේ. ඉතින් මේ කොහෙද යන්නද? ඒක කාපු කාපු හැම එකම කුඩු මිරිස් කාපු රිලව් වගේ නියවනවා. දඟලනවා, ප්‍රෙෂර් කියනවා, heart attack කියනවා. මේකටම නේ නටන්නේ. පීනවාද ලකුණු බලන්න මේ ප්‍රතිරූප දේශක වාසික ඉපදිලත් ඒක පිළිගන්න එක අගය කරනකම. ඔක සත්පුරුෂ සංසේවනයේ කිසිම කෙනෙක් බලනවා මේ සත්පුරුෂේ කල්ලගන්නේ කොහොමද? පිටි පච්ච කොටලා තියනවාද? නැත්නම් නල්ලේ අඟක් වගේ එකක් තියනවාද? නැත්නම් රැස් සීතෙනවාද? ඉතින් අපි මේ සත්පුරුෂය හොය හැමතැනම ඇවිදිනවා එක එකට පක්කත් තේරෙන්නේ සත්පුරුෂයා කවුද කියලා. ඉතින් ලංකාවේ බලන්න උපහාසෙට නෙවෙයි මම මේ කියන්නේ ලංකාවේ බලන්න මෛත්‍රී බුදු ජානනාංශය දකින්න පින් කරන කොච්චර කෝටි ගණක් ඉන්නවද කියලා. මෛත්‍රී බුදුහාන කොහොමද අඳුරගන්නේ කියලා හිතන්න බලන්න දැක්කහම මොකෙන්ද දැනගන්නේ? කිසි කෙනෙක් ඒව මොකක්ද හිතන්නේ පුදුමාකාර විදිහට අඹාගෙන දුවනවා මෛත්‍රී බුදුහාමරට විසාකාව වෙන්නයි මෛත්‍රී බුදුහාමරට ඉස්සල්ලාම කිරිබිටු පූජා කරන්නයි මේ දඟල කොහොම අඳුරන්නේ අඳුරන්න තමයි ළඟ සත්පුරුෂ ගුණ තියෙන්න එපාය නැතු කොහොමයි සත්පුරුෂය අඳුරන්නේ ඒක පැත්තක දාලා මේ අරයට පස්සේ ඉක්මනට පහු කරගෙන අපි ඉක්මන දුවන්න හදනවා මෛත්‍රී බුදුන් දකින්න නිසා සත්පුරුෂයන් නැහැ කියලා හරියට අඳහර පාන ලෝකේ අඬහව ගන්න ඒ මොකද එහෙම කියන හැම එකෙක්ම සත්පුරුෂයෙක් උත්සාහ කරලවත් නැහැ සත්පුරුෂෙක් වෙන්න නිසා තමන් ළඟ තියෙන සත්පුරුෂ ගුණ ටික නැතුව කවදාකවත් බෑ කාටවත්. සත්පුරුෂයා කොහොමද හැසිරෙන්නේ කියලා දැනගන්න. ඒ නිසා සත්පුරුෂයා අපි ළඟට ඇවිල්ලා කියලා දෙන්න යන්නෙත් නැහැ. ඒ නිසා තියෙන මේ ධර්ම අනුව අපි පුළුවන් තරම් සත්පුරුෂ ගුණ වඩන්න නැතුව තියෙන ටික හරි අගය කරන්නේ නැතුව කතා කරන කෙනා බොහෝ විට පශ්චාත්තාප වෙලා කතා කරනවා. ඊගාට අත්තසම්ම පණිදි කියලා කියනවා මේ එල්ලේ. අපි මේ බණ භාවනා කරන්නේ පව් මනුෂ්‍ය ජීවිත ලබන්නේ බුදු කෙනෙක් දකින්න මොන එල්ලකට යන්නද කියලා ඇහුවොත් එක එකන එක එකන උත්තර දෙන්නේ. සිල් ලකින මොකටද කියලා ඇහුවොත් කියනවා නිසි කල වයසේදී මට ස්වාම පුරුෂෙක් ලැබෙන්නේ. එතෙන් කියනවා මට මට දිවි ලෝකයක්. අද මේ ලැබිච්ච ස්වාම පුරුෂයා වෙන මිනිහෙක් වෙන ගෑණියෙක් කියන්නේ නැති වෙන තමයි සිල් ලකින. ඒතර බුදුහාමුදුර විථාකාව වින්ද හොඳයි බුදු දානන්තේ මැහුවනම් එහෙම දුෂ්කර ක්‍රියා කරපු හය අවුරුද්දට තව ටිකක් එකතු වෙනවා. අනේ අම්මේ මේ කොහොම මේ මිනිසුන්ට කිය මෙච්චර කැප කරාට අත්ත සම්මා පණිති නෑ සම්‍යක් ප්‍රණීතියක් නෑ මොකටද කරන්න කියලා දන්නේ නෑ ඒ නිසා සීලයට සීලබ්බත පරාමාස කියලා එකක් තියෙනවා සමාධිත්ව නොමිච්ඡා සමාධි කියලා එකක් ප්‍රඥාවට තියෙනවා මිච්ඡා ප්‍රඥාවක් බොහෝ දෙනෙක් ඉන්නේ එතන ඒක සුද්ධ වෙන්න කොච්චර කල් යනවද කොච්චර කල් යනවද මේ සීලය සීලබ්බත පරාමාස වලින් අයින් කරන සීලයක් ගන්න බොහෝ දෙනාට කියලා මතාන යෝගී සංඝයා වහන්සේලා උගව දෙනෙක් කාම මේ අත්කිලමතාණු යෝගී ගිහියෝ කාමසුකල්ලි පාණු යෝගී. සංඝයා පුළුවන් තරම් Tamanට වද දී ගන්න. ඒක පව් කියලා හිතෙනවා. පුදුමාකාර විදිහට හිර කරගෙන මිරිකගෙන මේ නිවන් ලැබෙයි දැන් ලැබෙයි දැන් ලැබෙයි හොදි බහිනවා මේ කද්දාකවත් මධ්‍යම ප්‍රතිපදාට එන්නේ දැඩි වෘත ගියෝ පුදුවන්තරන් රැයටත් කාලා තවත් වේලක් පුළුවන් නම් කාලා එච්චින් පාටි දානවා ඒ පිටරටෝල කියනවා මේ මිනිස්සු මේ පාටියට ගියාට පස්සේ ඒ තියෙන කෑම පුළුවන් තරම් කාලා ඇති වෙන්න කන් තියෙන නිසා පැස්කිලියට ගිහිල්ලා වමනේ කරලා ඇවිල්ලා ආය කනවා. ඇඟිල්ල ගැහුවට පස්සේ ඒගොල්ලන්ට වෙන ක්‍රමයක් නැතිලු. ඒ කෑම එච්චර රසයි. ඉක්මනට දිරවන අඩුයිනේ. උඩ පැය හයක් විතර යනවනේ. ඒ නිසා බාත් รู ම් එකට ගිහිල්ලා ඇඟිල්ල ගහලා වමනේ කරලා ඇවිල්ලා ආය කනවා. ඒ තරම් කාමභෝගී. කාටද පුළුවන් වෙන්නේ මැදමාවත කොහෙලා මේක කොහෙද යන්නේ කියලා දැනගන්න. ඒ වගේම පුබ්බේෂ කත පුඤ්ඤතා කියලා එකක් තියෙනවා. පෙරකල පිං ඇති බව. උගෝදෙනෙක් විශේෂයෙන්ම මට කියන්න පුළුවන් කමඨාන් සුද්ධ කරනට ඉදිරිපත් කරනවා වැරදිච්චව පෙරදිච්චව අමාරු වෙච්චව කියන. කාටවත් හිතින් නැහැ නේ ඒ කමඨාන් සුද්ධ කරනට හෝ කතා කරනකොට මේ ඊටාම දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබිලා තියෙන කියලා. ඊටාමත්ම හොයන්න බැරි දුර්ලභ මනුෂ්‍යාත්ම ප්‍රතිලාභයක් ලැබිලා තියෙන කියලා. ඒක ක්ෂණ සම්පත්තිය. ආකන ජීවනාසේ වපර වෙන්නේ නැතුව මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණත් ඒක විදිහට ක්ෂණ සම්පත්තිය කියනවා. ක්ෂණ සම්පත්තියක් ලැබිලා තියෙන බව. එහෙම නැත්නම් සද්ධර්මයේ අහන්න පුළුවන්කම සත්පුරුෂය ඉන්න බව ඕනම් පැවිදි වෙන්නත් පුළුවන් බව. මේ ඔක්කොම තියාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කනපින්දම් ගහනවා පොඩ්ඩක් බලන්න. මේ මෙව ලබන්න අපි පෙර ආත්ම කොච්චර පින් කරන්නද? ඒ තාම මදි. තාම අඬනවනේ. තාම දකින්න බැරි දේවල්නේ. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච බහුකාර්ය ධර්මවත් දන්න මනුස්සයා මොන තරම් සතුටින් ඉන්නවද කියලා හිතන්න. කාට පින් සිද්ධ වෙන්නේ? සාරිපුත්‍ර සෝන්තර පින් සිද්ධ වෙන්නේ. නැති එක නා නැති දේවල් ගැන කතා කර කර අඬනවා. ලෝකයේ තියෙන මේ භෞතික විෂයන් වල තියෙන මේ ටික විතරයි. ਸਰවඥාන්සේ විතරයි ලැබිච්ච දේ නැත්තම් දීපු තැනක බාර ගන්න උගන්වන්නේ. ඉතින් මේ හතර හම්බ වෙච්ච කෙනෙක් හිටනවායි කියලා හිතමු. මේ තභාවේ හෝ ලංකාවේ හෝ නැත්නම් බෞද්ධයන් අතර කියලා. ලැබුණාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ හතර හරිනම් තමන්ට පත්‍රූපදේශ වාසියක් ලැබෙනවා, සත්පුරුෂ සංසීවණයක් ලැබෙනවා, අත්ත සම්මා පණිස කියන්නේ එල්ලෙකුත් තියෙනවා. අපි පෙර කළ පිනක් තියෙනවා නම් දැන් මේ මනස මොනද වඩන්න ඕන මොනද කරන්න ඕන කියලා අහලා ඒක තමයි අපි ගියේ පාර වැඩමුළුවට ගත්තේ සතර සතිපට්ඨානේ වඩන එක තමයි කරන්න තියෙන්නේ. ඔය හතර හම්බු වෙච්ච උන් එක එකක් දැකලා තියෙනවද සතර සතිපට්ඨානේ වඩනෝ? හම්බෙච්ච ගමන් පෙන්කල කියලා ඉන්නා මිසක් කිසිම කෙනෙක් ඒ ලැබිච්ච ක්ෂණය භාවනාවට යොදවනයි කියන එක තාමත්ම කලාතුරකින් වෙන්නේ. කොහාටද අපි මේ ලැබිච්ච වෙලාව ආයෝජනය කරන්නේ? නැත්නම් මොනවද වඩන්නේ? වඩන දේවල් දිහා බලනකොට දිග ලයිස්ට්ුවක් අපි ළඟ තියෙනවා. ඒකේ කොනකවත් සතර සත්‍යපට්ඨානේ නෑ. මේ ළඟදී එක්කෙනෙක් මට කියනවා මේ පාලිසා බෞද්ධ පශ්චාත්තුපාදී ආයතනයට ගිහිල්ලා භික්ෂුවක් වශයෙන් කිව්වලු මේක බෞද්ධ භික්ෂුවක් බෞද්ධ රටක් බෞද්ධ විශ්වවිද්‍යාලයක් ඉතින් කරුණා කරලා දෙවරුවේ ලෙක්චර්ස් 11ට ඉවර කරලා 11 ඉඳලා 12 වෙනකන් දවල් දාහනේ සඳහා විවේකී දෙන්නේ කොහොමද? ඊට පස්සේ කවල මම මේක පාරණ විශ්වවිද්‍යාලය මේ එකට තමයි 12ට තමයි ඉවර කරන්නේ ලෙක්චර් 12 ඉඳලා 1 දක්වා විතරයි ලන්ච් ඉන්ටර්වල් එක තියෙන්නේ. කැමති නම් ගන්න. ඉතින් කිලකන මේක බෞද්ධ රටක්. අපි එකඟ වෙලා 11 ඉඳලා 12 දාගමු කාලතරණ හැටියට දාහනේට මොකද වැඩි හරිය භික්ෂුණාන්තලා. ඊළඟට අපි මේ ඔක්කොමත් කරලා යන්න හදන්නේ නිවනටනේ. ඒකට ඉතින් 12න් පස්සේ දානවල ලැබෙන ඊට පස්සේ කොළෝ ඕවට වැරදිලා. නිවන ඕනේ නම් මෙහෙන්න එපයි වුණා. මේ PhD එකක් ඕනනම් එන්නේ ඒගොල්ලෝ නිවන ඕන වෙන තැනකට යන්නේ ඒගොල්ලෝ මේක පාලිසා බෞද්ධ විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආයතනේ මෙහි නිවන හිතන්න එපයි කියලා. මේ ඇත්තම නෑ කියලා. ඒකට යන්න මස් කඩේකට. ඔන්න අපිට වෙලාව හම්බෙච්චා අපි ආයෝජනය කරන්න හැටි. මම මේ පෙන්වන්නේ බාහිර නිදර්ශන අපිටත් අපේ ජීවිතයේ හොඳම වයසේ අපි මොකටද යොතු ඉදිරියට කියලා හිතා. බුදුජනනාංශ කියන්නේ පතම වයසේ පළවෙනි අවුරුදු 10 කීඩාත් දතකේ. මන්ද දසකේ. උඩු බැලිය අතරේ ඉන්නවා කක්ක කරගෙන තමන්ගේ ඇඟේ ගත කරන දශේ මන්ද දසකේ. ඊට පස්සේ ක්‍රීඩා දසකේ. 11 ඉඳලා 20 දක්වා. ඊට පස්සේ වර්ණ දසකේ. ඔක්කොම හැඩතල අලවට්ටම් ඊට පස්සේ බල දශකේ ඊට පස්සේ ඥාන දශකේ දැන් ඔක්කොටම ඒව පහු කරලානේ යහන දශකෙට එනකොට කියනවා ඔබට වර්ණෙත් නැහැ බලයත් නැහැ ඥානෙත් නැහැ ක්‍රීඩාත් නැහැ දැන් ඉතින් ඇදපන් වෛරෝ බරභාගේ කික අදිනවා එතකොට කෝ අපේ අර ඥාන දශකේ වර්ණ දශකේ බල දශකේ අපිට ආයෝජනය කරගන්න පුළුවන් වුණාද සතර සතිපට්ඨාන. අපි මේ ගිය ආත්මේ ඉඳලා පතාගෙන ආපු ගමනක් නේ. අපි දොස් කියනවා අබෞද්ධයන් අපි දොස් කියනවා හරකුන්න මේ අරකුන්න. මේ කෝ මේ වැඩි යුතු ධර්ම වැඩි යුතු වෙලාවේ මතක් වෙන්නේ නැති වෙන්න කවුද අපි මේ පිටපොට ඇදී මුළු සංසාරෙම තියෙන පිටපොට ගිය ගමනක්. ඥානසේ සඳහන් කළ තියෙන මේ සතර සතිපට්ඨානේ සඳහා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිපියේදී බද්දල යවුවනේදී මේකට යෙදෙන්න කියලා. යෙදෙයිද? පුළුවන් වෙයිද? ඔය බද්දල යවුවනේ මයිකල් ජැක්සන්ටයි හොලිවුඩ් නිලියන්ටයි සතර සතිපට්ඨාන උගන්වන්න. අනුන්ගේ දොස් බලන්න ගියාට අපිට උනත් හම්බෙච්ච අවස්ථාව අපි මේ සතිපට්ඨානේ වඩනකොට ඉතින් 60 පිළිලා හොට බිම ඇනිලා ඉතින් චරිචුරු ගාන පන්සල් ගානේ ඇවිදිනවා. පුළුවන් කාලේ පෙන්කෙලිනවා. මේකවත් ඒ කෙනාගේ දෝෂයක් නෙමෙයි. මේකවත් ඒ පුද්ගලයාගේ දෝෂ නෙමෙයි දැන් කෙලස් කියන්නේ. ඉතින් බුදු ඥානන්ද කියනවා හරි දැන් හැට වෙල්ලනේ කරන්නේ දැන් මේ ආත්මේ පුළුවන් තරම් පිං අඟල පුළුවන් නම් නිවන් දැක බෑ නම් ලබන ආත්මේ 59 දී භාවනා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා උකට තමයි අත්ත සම්මාපණිති කියන්නේ. එන් කවුරුත් ඕක හිතන්නේ නැහැ. ලබන අවුරුදු 59ට පුළුවන් වුණා දෙක විශාල දයග්‍රහණයක්. ඊදා පුළුවන් තරම් භාවනා කරලා කියපන් 58 දී ලැබේවා කියලා. කවදා හරි ඔහම ගිහිල්ලා හත් අවුරුදු වයසදී පැවිදි වෙලා ඔබ සම්බදා වෙන්න නැත්නම් මහාන වෙන්න නැත්නම් නිවන් දකින්න. භද්‍ර යවණේ යන්න පොඩි ගමනක් ඇවිල්ලා තියෙන කියලා හිතන්න අප මේ දඟලන දඟලිල්ල හරහා එකෙක් හරි මට මේ පණිවිඩ නැත්නම් මේ සතිය කියන කමුනේ අවුරුදු 26 දී. විශේෂයෙන්ම 36 දක්වා උත්සාහ කරා මේක නාගයක් මණිකක් රඟින නාගරාජයෙක් වගේ කාටවත් පින්නතු මේ රැක ගන්න මම දන්නවා ඒකේ තියෙන අමාරුකම. ඒ නිසා මට දැන් තියෙන විශාල පිනක් 26 වෙනිද ඉස්සෙල්ලා බණ භාවනා කරන පොඩි උන් දකින්න හම්බ වෙනවා. මට මට ඊට වැඩිය මට දන්ත ධාතුන් වහන්සේවත් එච්චර වටින්නේ නැහැ. මට මේ මනුස්සයා මේ මොන පොඩි පිනක්ද මේ අවුරුදු 26 වෙනිද ඉස්සෙල්ලා මේකට බැහැගන්න මට හම්බෙච්ච අවස්ථාවත් එක්ක ඊට පස්සේ 26 ඉඳලා 36 වෙනකම් මම දඟලපු දඟලිල්ල බලනකොට යම් කිසි කෙනෙක් ඒ වයසේදී ඒ කටයුතු කරනවා නම් අත්කඩේ ලවඳින්න හිතෙනවා. ඒ වෙන්නේ කරන්න අමාරුයි. ඒ නිසා හම්බ වෙච්ච වෙලාව මතක තියාගෙන දැන් හරි කමක් නැහැ කරලා. මේ ජීවිතේ තමයි අපි මේ උත්සාහ කරන්න බැරි නම් අඩු ගන්න ඊගාවාත්මෙදී හරි කමක් නැහැ. ඒ ඉන්ද්‍රං ශක්තිමත්ත්වයේදී ඔද තෙද ජීවිතේ ප්‍රථම යාමේදී කරගන්න හම්බුනොත් එහෙම නැත්නම් ඒක කරන්න සලකන්නේ. එහෙම කරන කෙනෙක් දකින්න බුදුන් දැක්කා වගේ අඩු පාඩු ගන්දී කරන එක මොකද මේ මනස දැනටම සතිපට්ඨානේ වඩනවා නම් ඌට වැඩිය මේ ධාතු චේති අඳින්න යන්න එපා ධර්ම චේති තියාගන්න. කොච්චර පිසුද කියලා බලන්න අපේ මිනිස්සු මේ ධාතු චේති වන්දනා කරන්න නටන නැටිල්ල මේ සතර සතිපට්ඨානේ තමයි ධාතු චේති නෙමෙයි ධම්ම චේති වල පළවෙනිම දේ. සත්‍ති බෝධිපාක්ෂික ධර්ම තමයි ධර්ම චේති ගැන අපි වඳින්නේ මොනවටද? දැන් නිකන් කියන්න බෑන මෙතන සරුවචන් ධාතු වැඩම කෙරුවා කිව්වොත් මේගොල්ලන් කරන්ට් එක නගින හැටි උණ නගින හැටි. එකෙකුටවත් මේ සතිය පිහිටවන එකයි මේ ඩිවිඩි වැදගත් කියලා කියන්න ගියොත් එහෙම මඩත් ගහලා එළවයි මම මේකේ ලොක්කා වුණා. කවුරක්වත් කැමති නැහැ. අපිට ඕනේ ওই ධාතු චේති වන්දනාව තමයි. මේ ධර්ම චේති තියාගන්න. ඉතින් සාර්පිත සාංශි මතක් කරනවා. සතර සතිපට්ඨානයේ මේ කල්වල කලවයස් බල්ල වඩන්න පුළුවන් නම් ඒකේ තියෙන වටිනාකම කියන්න බෑ. ඒ නිසා අපිට බැරි නම් මම කියන්නේ බෑ කියලා අපිට පුළුවන්. බැරි නම් ඒකට සාදු කියන්න. ඒකට අනුග්‍රහ කරන්න. කරන කෙනාට අනුග්‍රහ කළා අනේ අපටත් පුළුවන් වෙච්ච වෙලාවක මේ අතිපට්ඨානේ වැඩිම තමයි ලොකුම දේ වශයෙන් තේරුම් ගන්න අපේ දරුවන්ටත් අපේ තහලේ නෑ ඉඳත් ඥාළුවන්ටත් මේක කියලා දෙන්නත් ඉතින් ඒ වගේ කොච්චර ගැඹුරු හැඟීමක් සාරිපුත්‍ර ස්වාමීන් ඇද්ද? කතමේ චත්තාරෝ ධම්මා භාවේතබ්බා කියලා ප්‍රශ්න අහනකොට. මොකද මිනිස්සු නන්නත්තරයි. ඔය ඔය කියන භාවනා මධ්‍යස්ථාන ඉන්න හාමුදුරු තියා කන්නක පිස්සු ගන්න හැටි. ඕගොල්ලෝ ඉව දන්නේ නැහැ. ඒක තමයි අපේ වෙලාව හිටත් එක එක සතර සතිපට්ඨාන දන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. ඉතින් කොතනක හරි දැක්කොත් අපේ ලොකු සංසි කියලා තිබුණා කොතනක හරි කවුරු හරි භාවනා කරන දැක්කොත් සාදු කියපන් ඒක මගේ වැඩක් කියලා හිතාගන්න. ඒකට සාදු කියමනේ සාදු කියවීම ගත කරොත් ගොඩාක් වල්පල් කතා කරගෙන ඉන්නවා. බුද්ධ ධර්මයේ අඩුපාඩු කතා කියන එක නෙමෙයි තියෙන්නේ කවුරු හරි කරනවා දැක්කනම් ඉහෙන් කඩෙන් උදව් කරන්න. ඒක කරන්න අමාරුයි. මොකද ඒ කෙරුවට අපිට ලාභ ලැබෙන්නේ නැහැ, සත්කාර ලැබෙන්නේ නැහැ, සම්මානත් නැහැ, සිලෝකත් නැහැ. ඒක නෛර්යානික ගතියක් තියෙනවා. බුද්ධ ආදී උත්මෙන් වාසලා කරනවා, දෙයියෝ කරනවා, බ්‍රහ්මියෝ කරනවා. අපිට කරන්න බැරි අපේ ඔළුව කුරුවල් කරලා තියෙන්නේ මේ ආර්ථිකයක් කරා. අපේ හිත කුරුවල් කරලා තියෙන්නේ මේ දේශපාලන බලයක් කරා. අපේ හිත කුරුවල් කරලා තියෙන්නේ සමාජ මට්ටම් කරා. අපිට කවදාකවත් මේ සතර සත්පට්ඨානේ වඩන වඩවන තැන තමයි ගරුකට යුත්ත මමත් ඒක කර යුත්ති කියලා කියන්නේ දන්නේ නැතිකමක් නැහැ කාගේවත්. ඒචීදිත් e මේ සාරිපුත්‍ර සාන්තේ නැවත නැවත කියන්නේ සීකන්න වීම තමයි. දැන් මේ වැඩමුළුවන මම තෝරගත්තේ ඊට පස්සේ ප්‍රශ්නේ. අතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය. මේ වැඩ Tamanට ප්‍රතිરૂප දේශවාදයක් ලැබුණත්, කල්යාණ සත්පුරුෂයන්ගේ ඇසට ලැබුණත්, හරියට ප්‍රණිදී තිබුණත්, පෙරකල පින්ති වුණා සතිපට්ඨානේ වැඩුවත්, දතයුතු කරුණු ටිකක් තියෙනවා. කාත්පසින් දතයුතු කරුණු ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ වැඩේට අඩුම කැඩුම ටිකක් තියෙනවා. අන්නේ ටික දැනගන්න එක. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තිනවා චත්තාරෝ ආහාරා. මිනිස්සෙක් විසින් බණ භාවනා කරන කෙනෙකුට දැනට පාර වැඩිච්ච කෙනෙකුට පාරට වැඩිච්ච කෙනෙකුට ආහාර ධාති හතර දැනගන්න එක හරි වැදගත්. අපිට කියනකොට මෙතන මේ ෆුඩ් සයන්ස් ගැන උගන්වන්න හදනවා කියලා මේ සූප සාත්‍රය උගන්වන්න හදනවා වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. මොකද අපි දන්නේ එකයි කැපත රෝගෙට තියෙන බත් විතරනේ ආහාර කියලා දන්නේ. හරිපුත්තු සාන්තේ හතරකට කඩලා කියනවා චත්තාරෝ ආහාරා මේ ශාසනයකට බැසට පස්සේ ආහාර જાති හතරක් තියෙනවා. ඒ හතර මේ බණ භාවනා කරන ගමන් දුවට ලදලද වෙලාවේ සුතමේ ඥාණයට කිට්ටු කරගන්න ඕනේ. කබලිකාරෝ ආහාරෝ ඕලාරිකං වා සුකමං වා. මේ හපල කන ආහාර තියෙනවා අපි කියනවා මේද ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් කියලා සාමාන්‍ය ආහාර විද්‍යාව. එතෙන් ඝන ද්‍රව වායු වශයෙන් කැබලි කර කන ආහාර જાතියක් තියෙනවා. ඒක හම්බෙන්නේ ඉස්සල්ලාම ඒක තමයි පාඩම් පන්තියේ හඳුන්වා දෙන එක. ඊට පස්සේ පස්සෝ ဒ ුතියෝ අපි හැම වෙලාවෙම මේ ඉන්ද්‍රයන්ගේ අරබ ආහාර නම් දිවටනේ ගැලපෙන්නේ. කටටනේ ගැලපෙන්නේ. බඩටනේ ගැලපෙන්නේ. නැත්නම් ඊට අමතරව දිව කියලා කියන්නේ ඇහ කන දිවනාසය කය කියන එකේ එක ඉඳුරක් නේතර ඇහැට රූප හැප්පෙනකම් නොතිබුණොත් පණ හිටින්නේ කනට සද්ද ඇහුන්නේ නැත්නම් අපේ පණ හිටින්නේ නාසයට ගඳ සූඳන ලැබුණොත් පණ නැහැ. දිවට රසන ලැබුණොත් වගේ. කයට පහස අවශ්‍යයි. හිතට මේ විවිධාකාර වල්බూరు අදහස් වර්ගයක් ඕනේ. ඔන්න ඔය පහට ඒ ආහාර ලැබීමෙන් තමයි මේ ජීවිතේ පවතින. ඒකට කියනවා ස්පර්ශය. තම් පහස කියන වචනයක් අපි එදින්දා ජීවිතේ පාවිච්චි කරනවා. නිකං හිතනද දැන් අපි මේ ගත කරන 2006 මේ නොවැම්බර් මාසයේ 11 වෙනිදා 10 වෙනිදා කියලා හිතන්නකෝ. එතකොට අපි ඇහැට දකින්න රූප ප්‍රදේශයක් තියෙනවනේ අද මේ වෙනකොට. අපේ අත්තම්මයි අපේ මුත්තම්මලා දිහා බලනකොට බලන්නේ ඒ ඇත්තෝ දැකපු රූප සහ අපි දකින රූප බලනකොට අපිට කම්පියුටරයක් ළඟට ගියාම ලෝකේ ඕනම තැනක ඕනම දර්ශනපතයක් බලන්න පුළුවන්. ඒ දවස්වල එහෙම දක්ෂකමක් තිබුණේ නැහැ. සද්ද ගැන ඇහුවොත් අපිට වෙස්ටර්න් මියුසික්ද ඊස්ටර්න් මියුසික්ද උත්තර ಭಾರತೀಯ දක්ෂිණ ಭಾರತೀයද ඕන දෙයක් අපිට බොහොම විනාඩි 5කින් ගන්න පුළුවන් ඕනම සංගීතයක්. ඉච්ඡර මහරජා කෙනෙකුටවත් බෑ. ඉච්ඡර රජ කෙනෙකුටවත් ඕක කරන්න බෑ. රජමාලිගාවකවත් ඒ අද සාමාන්‍ය මට්ටමේ ගෙදරක තියෙන මේ සද්ද අහන්න බෑ. ඒ ඉච්ඡර කාලේ. ඊට පස්සේ ගඳ සුවඳ જાති අද කොළඹ තියෙන කඩේකට ගියාම ඒ සුවඳ විලවුන්නේ විකුණන තැනකට ඕනම කෙනෙකුට ඕනම එකක් ගන්න පුළුවන්. ඉස්සර ඒ ගඳ සුවඳ ගේන්න සිල්ක් රෝඩ් එකේ එහා කෙළවර ඉඳලා මෙහා කෙළවරට කවුරු හරි යන්න ඕනේ සුවඳ හඳුන් ටිකක් හොයාගන්න. එහෙම නැත්නම් අරාබික රීතිමුණු සුවඳක් හොයන්නේ වචින් රජමාලිගාවන්ගේ බිසවුරුන්ගේ කොණ්ඩෙට මිසක් ආ. එදින්දා මනුස්සයලා තිබුණේ නැහැ. අද අපිට ලැබිලා තියෙනවා. රස જાති හන්දියට යන්න ඉතාලි ආහාරද, චීන ආහාරද, ජපන් ආහාරද, සයිවර්ද, පොල්ලතු කඩේද හන්දියට යන පමා විතරයි ඕනම කෙනෙකුට ඕනේ රසයක් ගන්න පුළුවන්. පහස කිව්වට පස්සේ පහසට විල්ලුද જાති අද විතර කවදාකවත් නැහැ. වාහන જાති අද විතර කවදාකවත් නැහැ. ඕනෙම අදහසක් අද. ඕනෙම දැනුමක් විකිපීඩියා ගිහිල්ලා බොත්තම තද කරන පමා විතරයි ඕනම විශේෂත්ව දැනුමක් ගන්න පුළුවන්. ඉස්සර වගේ දැනුමක් සීමා වෙලා නැහැ. නමුත් මේ ඔක්කොම මෙච්චර තියෙද්දි ඇයි මෙච්චර අසහනයක්? ඇයි මේ තරම් ආතතියක්? මේ ඔක්කොම සැප සම්පත්තියේදී අපි මේ ස්පර්ශය කියන එක නම් තමයි පහස කියන එක කවදාක සීමාව තේරෙන්නේ නැහැ. අසීමිතව පාවිච්චි කරන නිසා බුදුජානනාථේ නිතන් සාරිපුත්‍රයන් සඳහන් කරනවා. බත් කනකොට සීමාව දන්නේ නැති නිසා ගොඩාක් කැපත රෝග රටේ තියෙනවා. ඒ වගේම පිට රූප බැලීමේ මෙච්චරක් හරි මින් එහාට අසභ්‍යයි කියන එක අපිට කද්දාකත් තේරෙන්නේ නැහැ. සද්ධාහනට මෙච්චරක් සභ්‍යයි මෙතනින් යට අසභ්‍යයි මෙතන අල්ලපු ගෙදර මනසට කරදර වෙයි මම මෙච්චර හයියෙන් කතා කරන්න හොඳ නැහැ මම මෙච්චර හයියෙන් දොර වහන්න හොඳ නැහැ මම මේ හයියෙන් පොළවේ ඇවිදින්න හොඳ නැහැ කාටවත් වැටහෙන්නේ නැහැ. අට ගඳ රස පහස ඒක නිසා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා යමෙකුට මේ රූප වලන එක සભ્યයි මෙතනින් යට අසભ્યයි කියන සීමාව දන්නේ කරන්න ආර්යයන් වංශය කියනවා. දන්නේ නැති කරන්න පුතඥයයි කියනවා. මේ සද්දේ මෙතෙන් නිකන් බයලජ්ජාවට හොඳයි මෙතෙන් එහාට බයලජ්ජා නැති වෙනවා කියන එකට පුතඥයයි කියනවා. දන්න කෙනාට ආර්යයන් වංශය කියනවා. ඒ වගේම සුවඳ බුදුජානක පෙන්නන්නේ ස්ත්‍රියවට පුරුෂ සුවඳ සහ පුරුෂයෙකුට ස්ත්‍රී සුවඳ කියලා. මේක මෙච්චරක් සભ્યයි මෙතනින් යට අසભ્यයි. රස මෙච්චරක් බත් පිටු ගානක් කාපන් ඊහාට කණේක ලෙඩ වෙනවා මේක නතර කරපන් ආර්යයන් වහන්සේ දන්නා පුතත් ජන දන්නේ පහස ආර්යයන් වහන්සේට තියෙන අනික් කෙනෙක් පුළුවන් තරම් එකතු කරනවා වල්බూరు අදහස් වලින් හිත පුරවාගෙන ඉතින් මෙන්න මෙතන ස්පර්ශය ආහාරයක් කරගෙන අත්කලමතාන යෝගයට යන්නේ නැතුව කාමසුකල්ලිකාන යෝගයට යන්නේ නැතුව මේ ස්පර්ශය කියන එක තිබුණට කාපිට යට්ටෝම් ගෙදර ගියා වගේ කන්න එපා ප්‍රයෝජනේ සලකලා කාපං කියන කුගන්නන්න සාරිපුත්තු සාන්ති ගන්න ප්‍රයත්නයේ දිහා බලනකොට පේනවා මේ ප්‍රශ්න කොච්චර බරපතලද කියලා. ස්පර්ශය හසුර ගන්න දන්නේ නැහැ. මනෝ සංචේතනාහාර කියලා කියන්නේ අපි මවන හීන ලෝක. වුරුංග ගහකට බුදියගත්ත මිනිහා කතා කරුවා හිතුවා වගේ අපිට මధుරේ කාව ගමන් හීනයක් ආවා. වෙන මොනවාරි වාසියක් හම්බෙච්ච ගමන් හීනයක් වෙයි. මනෝ සංචේතන හැම කෙනාම පුදුමාකාර හීන ලෝකයක ජීවත් වෙනවා. එක එකනෙක් එක එකනේ තම තමන්ගේ හීන ලෝකවල ජීවත් වෙනවා. හැබැයි මේ නිසා තමයි මේ වර්තමාන මොහොතෙන් පිටපයින් බව. ඉන්නේ මනෝ ලෝකයක බව. මේ නිසා ප්‍රകൃතියට එනකොට හීන දාඩි දාන බව. ප්‍රകൃතිය ඒ තරම නూరు දෙයක් වඩටපත් වෙන බව කිසි කෙනෙක් දන්නේ ප්‍රകෘතියට එනකොට උණ. ඒ මොකද ජීවත් වෙන්නේ නිතරම මනෝලෝකයක. එසා මේ මනෝ සංචේතන ආහාර කියලා දෙන්න බෑ. අඩුවනේ කෑම පිළිබඳවත් දන්නේ නැති කෙනාට. මේ තුනම මොන තාලෙන් විස්තර කරන්න පුළුවන් වුණත් මේ විඥාන ආහාරය කියලා මේ ලෝකයා අතර ගැටුම් ඇති කරන දෙකට බෙදාගෙන මේ කරන රණ්ඩුව අපි ඇති කරන තියෙන අනවශ්‍ය ප්‍රශ්නය අමාරුම කියලා දෙන්න අමාරුයි. ඒ නිසා ඒක අන්තිමටම බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙන විඥාන ආහාරය. නමුත් ඒක තීරුම් ගන්න මේ කබලින්කාර ආහාර කියන මේ කෑම පිළිබඳව භෝජනය පිළිබඳව ප්‍රමාණය දැන ගැනීම කාටත් අදාළ දෙයක්. මොකද හැම කෙනාම දවසට තුන් සැරයක් විතර කැවිල්ලෙනවා. ඒකෙන් පටන් ගත්තට පස්සේ කියලා දෙන්න පුළුවන් මෙන්න මෙච්චරක් සෞඛ්‍ය සම්පන්නයි. මේක ලෙඩ ඇති කරනවා. ඒ නිසා බුදුජානනාංශයේ සංඝයා වහන්සේලා වරදන පිටක් පිටක් පාස මතක් කරන්න කියලා වාක්‍යයක් කියලා තිනවා. පටිසංකායෝනිසෝ පින්නපාතම් පටිසීව. මම මේ කන පිටක් පාස සිහිය එළඹ සිටි සිහියෙන් යුතුව ආහාර වළඳිමි. නීවද වායන මදායන මණ්ඩනායන විභූෂණ මේක ජවයේ පිණිස නෙවෙයි මං කන්නේ. නමණ්ඩනායේ ශරීරය මස් පිටු වඩන්නට නෙවෙයි. අලංකාරයේ පිණිස නෙවෙයි. තරඟ පිණිස නෙවෙයි. කන්නේ Brahmacharya රැක ගන්නයි. මේ බණ භාවනා කරන්න ඉඳගෙන ඉන්න හයිය තියා ගන්නයි. කාල කෑමත රෝග හදන්නත් නෙවෙයි. නොකෑමෙන් ඇති වෙන බඩගිනි රෝග ඇති කරන්නත් නෙවෙයි. Brahmacharya අනුග්‍රහය පිණිසයි කියලා පිට පිට පාස මෙනෙහි කරන්න කියලා තියෙනවා. ආහාරේ පටි ආහාර පිළිබඳ ප්‍රතිසන්නිසිත සීලේදී ඉතින් ඒක තමයි භාවනා මධ්‍යස්ථානවල කරනවා. ඉතින් එහෙම කරන්න ගියොත් ඒ කෙනාට ওই දැන් කන කෑම කන්න බෑ. මිනී කරමින් කෑම කන්න ගියොත් ওই කෙන කෑම කන්න බෑ. නිසා හුඟක් වෙලාට අපි හොඳ අඩියක් දාගෙන සම්පූර්ණ පමාවට වෙදලා කන්න වඩන් අරගත්තට පස්සේ ඇට්ටෝම් ගෙදර ගිහ කාපිරිය වගේ කක කක යන්න පුළුවන්. සිහි බුද්ධියෙන් ඉඳලා කන්න ගියොත් ওই කෑම කන්න බෑ. ඒකේ මත්ඤ්‍යතාවය කියලා ප්‍රමාණ දැන ගැනීමක් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්න බරපතල වෙන්නේ සබ්බේ සත්තාහාරත් ඉතික සියලුම ලෝකවාසී සත්වෝ ආහාරයෙන් තමයි රැඳෙන්නේ. එක්කෙනෙක්වත් ප්‍රමාණ දන්නේ ඒ නිසා බුදුරජාණන්සේගේ පසළොස් චරණ ගුණවල එකක් තමයි භෝජනේ මත්ඤ්‍යතාවය දන බුදුන්ට තේරෙනවා. බුදුහාමුදුරන්ට තේරෙනවා කෑයුතු ප්‍රමාණය. අනිත් කට්ටියගේ තියෙන්නේ කොහොනට වැඩියෙන් කන එකට අඩුවෙන් කන. ඒ නිසා ඒකේ තියෙන කාමසුකල් යෝගයේ කානු යෝගයේ සාත්තිකලමතාන යෝගයේ දිහා බලනකොට අපි කෑමට උපන් જાතියක් කෑම දාසලා උදේටල හැන්දෑනක මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ මුගේටවත් දැන් කෑමට. ඒකල දුන්නාට පස්සේ ප්‍රමාණ දන්නෙත් නැහැ. ඉතින් එතකොට හිතන්න අපිට දැන් දවසට තුන් වේලක් කන එකත් යුද්ධ තුනයිනේ. උදේ කනකොට දන්නෙත් නෑ ගාන ප්‍රමාණය, දවල්ට කනකොට දන්නෙත් නෑ ගාන ප්‍රමාණය, රැට කන දැන් දෙවේල කන එකට පව් අඩුයි කියලා හිතනද? ඒකට තේරෙනව නේද? උන රැට කෑම පිළිබඳ ඌට මෝඩකම නෑ. දැන් මොකද රැට කන්න හම්බෙන්නේ? ඔත්තනින් නොවි කවුරු හරි ඇහුවොත් එimhe ඇයි මේ හාඳුන්නේ මේ සීලියත් එක මොකද්ද තියෙන්නේ මේ රැට කෑම කියලා ඇහුවොත් ඒ මනස යනවා කවුද මේ බත් කාලා අපායේ කී. ඌක කාපු හැමකෝ. දිල්ලත් වැත්තක දාන්න ලංකාවේ ඉන්න සංඝජන ගහණෙන් අහන්න බලන්න රැයට කාපුවා මොකද වෙන්නේ කියලා. කවුරුවත් ගණන් ගන්නවත් නැහැ. කවුරුවත් ගණන් ගන්නෑ වෙනම ඕගොල්ලෝ දවල් දානේ උදේ දාන පිළිගන්නවාට වෙනම රැය දානකුත් තියෙනවා. දැන් අලුත් සාසනේ. ඒ තරම්ම මේක බාර අරගෙන මේ හතර සතිපට්ඨානේ වටනවා කිව්වට දාහනේ පිළිබඳවත් අපිට චාරයක් නැහැ. ඉතින් මේ නිසා මේක ගැන පොදුවේ කතා කරන්න ගියොත් ඒක බණක් වෙන්නේ නැහැ විවේචනයක් වෙනවා. හිතන්න මේ නිසා මේක නිදර්ශනයට අරන එකේ කොටුවක්වත් ලෝකේ පොදුවේ කැම පිළිබඳ කතා කරන එක දන්නේ නැහැ කරන එකත් ඒක නිග්‍රහයක්. Taman හිතාගත්තොත් මොකද වෙන්නේ කියලා. කන කන පිටප්පාස සිය බුද්ධියෙන් කණ්ඩ පටන් අරගත්තොත් ඒ මනුස්සයාට ඒකෙන් ලැබෙන ආනිසංශය දුර්ඥාන චෛත්‍ර කවුරක්වත් දන්නේ නැහැ. ඒක නිසා භවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට සිල්ලා කෙනකොට හැම වෙලාවෙම බලන්න මේ කබලිකාර ආහාර කියන මේ හපලකන ආහාර ගන්න වෙලාවක සතිය පිටීම සඳහා උත්සාහයක් කළොත් තේරෙවි ගාක්ම සතිය පිටන්න අමාරු තැනක් තමයි කැම ගන්නකොට. මොකද කැමර තියෙන අභිරුචි නිසා ඒ නිසා පුළුවන් නම් උත්සාහකරනද කැම ගන්න වෙලාවේදී කැම දකින්නකොට අනනකොට කටේ තියා ගන්නකොට හපනකොට රස බලනකොට, ගිලිනකොට මේ විදිහට පිටක් පිටක් පාසා සතියෙන් කෑවොත් දවස් 3න් ඩයබටික්ස් නැතර කරතයි. පැහැදිලිවම කරතයි මොකද වැඩි වැඩියෙන් මෙනෙහි කරමින් හපන්න හපන්න ගියොත් ඔය දිවෙම්ම කෙලවලින්ම අපේ ප්‍රශ්න ඉවර වෙනවා. ඒක නොකළොත් පොතක් ලියලා තිනා දිවෙන් සිය දිවිනසා ගැනීම කියලා. මේ දිව පිනවීම සඳහා ගුඩු ගුඩු ගාලා ගිලින්න පටන් ගත්තට පස්සේ අන්තිමට මේ මනසට පුදුමාකාර ලිල් රෝග වර්ගයක් කියනවා. මේ නිසා ගාන්ධිතුමා කියලා තියෙනවා. ගාන්ධිතුමා කියලා කියන්නේ සමාජ විද්‍යාඥයන් දේශපාලනඥයන් හැම ඝණයක්ම බීපං හැම දියරයක්ම හවපං කියලා කියලා තියෙනවා. අයිය දෙයක් කනකොට ඒක පුළුවන් තරම් දිය වෙනකම්ම හපල හපල හපල ගිලින කාට මොනම රෝගයක් අත් වෙන්නේ හැම දියරයක්ම කිරි බේවා දොඩම් විදුර බේවා එක ගත්ත ගමන් ගුඩු ගුඩුස් කාලා බිව්වොත් කෙලින්ම ඔය සීනි ටික බඩට යන්නේ. හපල කෑවොත් හපල බිව්වොත් කටේදිම ඒකට හොඳට කෙලමිස්ස වෙනවා. ඒ නිසා පුරු පන්නේසාංශ කියනවා. වැඩි පිඩු ප්‍රමාණයක් අඩු වෙලාවෙන් ගිල්ලොත් බඩේ අමාරු වෙනවා. අඩු පිඩු ප්‍රමාණයක් වැඩි වෙලාවක හපල කෑවොත් බඩට බර අඩුයි වගේ අරමුණු ප්‍රමාණය එනකොට එනේන අරමුණ මෙනෙහි කරමින් භාවනා කරන එකට කවදාකවත් භාවනා වර්ධින්නේ අරමුණු රාශි රාශි අරගෙන මෙනෙහි කරන්නේ නැත්නම් එයා අර ගුඩු ගුඩුස් කාලා ගිලන කෙනෙක් වගේ ඒ නිසා අපි නැවතිල්ල වැඩ කරන්න කියන්නේ භාවනා කරනකොට ඇතුළට අරමුණු අඩුකරනද හැම අරමුණක්ම මෙනෙහි කරන්න භෞතික ජීවිතේ පිටක් ගන්නකොට ඒ පිට කී සැරයක් හපනවද කියලා ගණන් කරමින් ගියොත් Tamanට ආහාරයේ මත්ඤ්‍යතාවය පිළිබඳව නැත්නම් යම් ප්‍රමාණයකට මේ ආධ්‍යාත්මික ජීවිතයට මේ බණ සම්බන්ධ කරගැනීමේ කෘත්‍ය Tamanගේ ශක්ති ප්‍රමාණය කරන්න පුළුවන්. ඒ නිසා එතකොට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ මේ රාත්‍රියට කෑම නොකා මේ දවස් වේල් දෙකකින් මේ සම්පාදනය කරලා තියෙන්නේ ඒක සඳහා සතිය පිහිටවන කෙනෙකුට ඒ සීලයත් එක්කයි සමාධියත් එක්කයි සතියත් එක්කයි මේ ආහාරයේ විශාල සම්බන්ධකමක් තියෙනවා. ඒක දැනගන්න බැරි කෙනා මත් කාල කවුද අපාය යන්නේ කියලා ඒ වගේ සිල්පද නොකර කටයුතු කරන්න ගියොත් සතිපට්ඨානෙ වැඩුවත් ප්‍රයෝජන ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා දුවන මතක තියාගෙන මේ ගත කරන කාලේ ගන්න ගන්න පිටක් පාසා මෙනෙහි කිරීමෙන් හිතුව ගැනීම තබන තමන පියවරක් පාසා මෙනෙහි කිරීමෙන් සක්මන් කරන්නාසේ ගන්න ගන්න හුස්මක් පාසා මෙනෙහි කරමින් හුස්ම ගන්නාසේ යනකොට කවදා හරි මේ තුන සම්බන්ධ වෙන තැනක් එයි. එතකොට තමයි තේරෙයි මේ සතිපට්ඨානය කියන එක මේ කොට්ටේ උඩ වාඩි වෙලා සක්මන් මළුවේ විතර කරන එකක් නෙවෙයි. හැම තැනකදීම යොදවන්න ඕන එකක්. මම මිච්චයි අද දවසේ ධර්ම දේශනාවතෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සියලු දිනාට මේ තාක් ගත කර තියෙන මේ සීලමය සමාධිමය ශික්ෂාවන් මේ කොටසත් එකතු කරන තව තවත් දක්ෂ විදියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලයේ පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා